ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරු දිනාම ධර්ම කාරණේ යුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යං හි බික්කවේ සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සබ්‍රහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේෂිතං අනිවිචරිතං මනසා තමහං ජානාමි තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපේ සාමාන්‍ය දින දර්ශනයේ හැටියට බලනකොට ජූනි මාස 21 වෙනිදා මේ වැඩමුළුවේ පළවෙනි දවසේ ධර්මදේශනායේ පළවෙනි අංකය සමාරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා යෝජනා ඉදිරිපත් වෙලා තියෙන්නේ සරුවචනාංශයේ විසින් දේශනා කරන්නට ඉච්ඡ වටනා සූත්‍රයක් වෙන කාලකාරාම සූත්‍රය අපි මේ වැඩමුළුවේ තේමා වශයෙන් තබා ගනිමු කියලා. නැත්නම් මූලික මාතෘකා වශයෙන් තබා ගනිමු කියලා. මේ කාලකාරාම සූත්‍රය පසුකාලීන ආචාර්යවරුන්ගේ මිම්ම හැටියට ශූන්‍යතා පරිසංයුක්ත නිබ්බාන පරිසංයුක්ත දේශනාවක් විදිහටයි සඳහන් කරලා තියෙන්නේ. බොහොම ගැඹුරු දාර්ශනික කාරණා කීපයක් ඉස්මතු වීමට නැත්නම් ඉස්මතු කරන අදහසින් ਸਰුවචනාචේ දේශනා කරන ලද්දා. මේක සාකේත නුවර ਸਰුවචනාංශේ වැඩ ඉන්න කාලේ කාලකාරාම කියන ආරාමයේ නැත්නම් ස්ථානයේ වැඩ සිටමින් දේශනා කරපු නිසා මේකට කාලකාරාම සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. ඒ සූත්‍රයේ අටුවාව ගත්තොත් සූත්‍රය ගත්තොත් ඒක අපිට දැක් ගන්න හම්බ වෙන්නේ ශාරුවත්යන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. ඒ සූත්‍රයේ අටුවාව ගැන කතා කරනකොට ඒ අටුවාවේ ලංකා ඉතිහාසයට බොහොම සම්බන්ධතාව වගේක් එවනතම විශේෂ සුවිශේෂීතාව වගේක් දක්වලා තියෙනවා. ඒ අනුව බලනකොට ලාංකිකයාගේ මනස මේ වගේ ගැඹුරු කාරණාවලට මේ වෙලා සකස් වෙලා සිද්ධිච්ච බවක් සඳහන් වෙලා තියෙනවා පුරාවෘත්තියක් හැටියට නිකන් සන්තෝෂය ඇති කිරීම නැත්තම් හිත උනන්දු කිරීම පැත්තෙන් කියනකොට ලාංකිකයා ආඩම්බරයෙන් සඳහන් කරනවා ਸਰවචනාච වැඩ ඉන්න කාලේ ਸਰවචනාසිත එක්ක වාදයට පෙළඹිච්ච ප්‍රධාන වාදාභිමුඛ කෙනෙක් වශයෙන් සඳහන් කරන චූල සච්චක නැත්නම් සච්චක කියන මේ නායකයා ඒ ඉන්න කාලේ ਸਰවචන්නාංශයට බොහොම උසුළු විසුළු පාමින් එයා ආත්මවාදයක් ගැන කතා කරා. විශාල ශාස්ත්‍රීය පිරිසකට නායකත්වයෙන් කටයුතු කරලා තිනවා. එදා ਸਰවචන්නාංශය හම්බ වෙලා චරවචනanse ඉදිරියට පත් වෙලා තියෙනවා 500ක් විතර යාගේ ගෝල බාල පිරිසත් එක්ක අද මම චරවචනanseට වාදනා කළා චරවචනanseගේ ඇඟෙන් කිහිලි කිහිල්ලෙන් දාඩිය දාන්න ඇඟ සහලවන්න මම අද වාද කරනවායි කියලා තමන්ගේ ප්‍රේක්ෂක මණ්ඩලයත් එක්ක චරවචනanse ඉදිරියට පත් වෙලා තියෙනවා ඊට ඉතුරු වෙලා මෙච්චර මේ හිතල මන්තල වැඩක් කරන්න පුළුවන් ලෝකේ මෙච්චර හිතල මන්තලා කටයුතු කරන්න ශක්තියක් තියෙන ලෝකේ ඇයි ආත්මයක් නැහැයි කියලා කියන්නේ අපිට ඕන දේ කරන්න බැරිද? අපිට ඕන විදිහට රූප නැත්නම් මේ ලෝකයේ භෞතික සම්පatti මනුස්ස මනස වෙනස් කරන්න බැරිද? අපිට මේ තියෙන වේදනා ඕන ඕන විදිහට සැප වේදනාවට ගන්න බැරිද? අපිට ඕන දෙයක් පිළිබඳව තමයි කැමැති ඒ කැමැති සංඥාවක් ගන්න බැරිද? සකස් කිරීමෙන් සංස්කරණය කිරීමෙන් අපිට මේ ලෝකේ තව හොඳ සුන්දර දෙයක් කරගන්න බැරිද? අපේ මනසට මේ යම් යම් දේවල් වෙන්කොට දැනගන්න පුළුවන් ශක්තිය අපේ වාසියට නේද තියෙන්නේ ආදි වශයෙන් බොහොම දිගට බොහොම සැරට බොහොම පරුසව ਸਰවචනන්සෙත් එක්ක වාද කරලා මේ වගේ තියෙන ලෝකයක මොකද්ද මේ අනාත්මය කියලා කියන හදන්නේ ඇයි එහෙම මේක ආණ්ඩු මට්ටු කරන්න බලයක් නැහැ කියලා කියන්නේ? අර පද්ධතියක් නැහැයි කියලා කියන්නේ? කියලා බොහොම වාද කරලා තිනවා. ඊට පස්සේ සරුවචනාංශේ බොහොම පුංචි කාරණාවකින් නිකන් උපහාසාත්මක බලනකොට පුංචි කාරණාවකින් තමයි මේ මුළු වාදෙම කඩන්නේ. මොකද සත්‍යකය කියන්නේ බොහොම මහත යකඩ වලල්ලකින් පටියක් හදාගෙන දාගෙන ඉන්න තරම් මහත මිනිස්සෙක්. ඒගොම මූණ ගැවුම් ගෙඩියක් වගේ. කතයිලු. මේ ਸਰවඥාන්සි කියනවා උඹට රූපේ වෙනස් කරන්න පුළුවන් කියලා. එතකොට යා කියනවා පුළුවන් හින්දා තමයි මම මේ වාදයට ආයෙත් වාසි කියනවා කැවු මූණ වෙනස් කරගනින් කියලා. එච්චරයි. ඔබට පුළුවන් නම් ওই කැවු මූණ වෙනස් කරගනින් ඔය බලි භූත රූපේ වෙනස් කරපන්. වෙන කවුරුවත් ගැන කතා කරන්න එපා කියනකොටම එයා ඔළුව බිමට පාත් කරගෙන බොහොම පරාජය පිළිඅරන් තියනවා. ඊට පස්සේ එතන ඉන්න පළවෙනි සාරවත්යන්සේ පළවෙනි සැරේටත් දෙවෙනි සැරේටත් තුන්වෙනි සැරේටත් වාදනා කළා තියෙනවා. උඹට උඹ කැමැතිද ඔය මූණට? නෑ. වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන් නම් වෙනස් කරපන්. ඒකනේ උඹ විශ්ින් කළ යුතු පළවෙනිම දේ කරපන්. ඊට පස්සේ මුසුප්පු වෙලා මෙන් බලහන් ඉඳලා තියෙනවා. දෙවෙනි සැරට සරුවචනසේ වාදන කරලා තියෙනවා උඹට වෙනස් කරන්න පුළුවන් කියලා කියනවා නම් උඹට අවශ්‍යතාවයකුත් තියෙනවා නම් කරපන්. පුළුවන් දෙයි. වචන දීලා නැහැ. තුන්වෙනි සැරේ කරබන ඉන්නකොට ඒ උළුවස්සේ ඉඳලා තියෙනවා අරක් ගත්ත විශාල යක්ෂයෙක්. ඒ යක්ෂයා විශාල මුගුරක් අරගෙන ඉස්සරහට පැනලා දිනවා තුන්වෙනි සැරට සර්වචනාංශයේ නැවතනත ප්‍රශ්න කරද්දී උත්තර දුන්නේ නැත්නම් ගහන ඔලු කඩිය කුඩු වෙන්නේ කියලා. ඒකට මෙයාට দাঁඩි දාන්න පටන් ගන්නවා වේවුලන්න පටන් ගන්න තියෙනවා. එතකොට මේ වටෙන් අඳවන අපේ 500ක් පිරිසහලා දිනවා දැන් උඹ කිව්වනේ සර්වචනාංශයට দাঁඩිය ධම්මවන්නම් වේවුලවන්නම් කියලා දැන් කවුද වේවුලන්නේ? දැන් කවුද দাঁඩිය දාන්නේ කියලා. ඒකට සර්වචනාංශයේ සිවුර අයින් කරලා පෙන්නලා තියෙනවා. මගේ ඇඟේ দাঁඩියක් නැහැ මම වේවුලන්නෙත් නැහැ කියලා. එතනදී සත්‍යකයා මේ ආත්මවාදී ප්‍රශ්නයේදී පරාජය පිළි අරගෙන තිනවා. නමුත් ਸਰවචනාංශයට අගය කරලක් තිනවා. නමුත් බුදුහාමුදුර සරණ ගිහිල්ලා නැහැ. එහෙම නැත්නම් සෝවාන් වෙන්න තරම් පින් තිබිලා නැහැ. ඉතින් ඒ ආත්මයේදී ලොකු තමන් ගත්ත අර දැඩි මතය විශාල පිරිසක් ඉදිරිපිට බයලජ්ජා සහිතව පිළි අරගෙන ආත්ම ගාණක් මෙරි මෙරි ඉපදෙමින් අපේ මේ සද්ධාතිස්ස රජු රජ කරන කාලේ ලංකාවේ ඉපදිලා බුද්ධ රක්කිත නමින් පැවිදිලා තිනවා ඒ ස්වාමීන් වහන්සේ කළු පාට නිසා කාල බුද්ධ රක්කිත කියලා නම් කරලා තියෙනවා. ඉතින් එතකොට අර සියලු ඥානයන් සහිතව මේ අවසාන භවයේ ඇවිල්ලා තියෙන්නේ රහත් වෙන පින් ඇතුව අන්නේ කාල බුද්ධ රක්කිත හාමුදුරුවෝ කරවල පොයේ දවසක කළුදිය බොකන අයිනේ තිබුණ කළුචිමිටි ගහක් යට මේ කාලකාරාම සූත්‍රය දේශනා කරලා තිනවා මුළු තුන්යම් රාත්‍රියක් පුරා. ඒකට කවදාකවත් දීපු නැති අටුවාවක් අර පුංචි සූත්‍රයේට දේශනා කරන වෙලාවේදී සද්දාචිස රජුරන්ගේ රාජකාරි වැඩිකම නිසා බණ පටන් ගන්න කලින් එන්න හම්බෙලා නැහැ. රජුරු එනකොට පිටිස තලාගෙන වාඩි වෙලා බණ අහනවලු. පස්සේ රජුරුව පිටිස කෙලවර ඉඳගෙන හිටගෙන බණ අහලා තිනවා මුළු රාත්‍රියේම උදේ වෙනකොට රජුරෝ කල්පනා කරාලු මේ තරම් තීක්ෂණ බුද්ධියක් ඇති මේ තරම් ඒ සඳහාම අපකප වෙලා කටයුතු කරන මෙහෙම ස්වාමීන් වහන්සේ නමක ඉන්න රජයක මම රජ කෙනෙක් කියලා කියන්නේ මොනතරම් ඇඹිටිල්ලෙද්ද රජකම දෙනවනම් දෙන්න වටින්නේ මේ හාමුදුරන්ට කියලා අර මහා සෙනඟ මැද ඉදිරියට ගිහිල්ලා ලංකාවේ රාජ්‍ය භාර ගන්නයි කියලා තියෙනවා. ඔබ වහන්සේගේ තියෙන දැනුමටත් ඔබ වහන්සේ ඒක සඳහා කරන කැපවීමටත් ඒ වගේ මේක ප්‍රකාශ කරමින් කරන සේවයත් මට හිතා ගන්න බෑ කියලා. ඊට පස්සේ ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේ කියන මේ රාජ්‍යරුවන්ගේ ප්‍රසාදයේ පිනිෂ මේ පූජා කරාට අපි මහනුන්ඩ එමෙ ඉඩම් කඩම් බෝදල් පිළිගැනීම කැප නැහැ. රාජ්‍යයක් කරන්න බෑ. ඒ නිසා මම නැවතත් රාජ්‍යරුවන්ම අභිෂේක කරන ලංකා රාජ්‍යයේ මේ ධාර්මිකව රාජ්‍ය කරන්නයි කියලා නැවතත් රජුරවන්ට රාජ්‍ය පාලනේ දුන්න කතාවක් අපේ මහා වංශවාදී පොත්වල සඳහන් වෙලා තිනවා මේ වගේ ලංකා භූමිය හත්වරක් සාසනයට පූජා වෙලා තියෙනවායි කියලා ඒ අනුව විස්තර කරනවා එකක් තමයි ওই කාලකාරාම සූත්‍ර දේශනාවේදී ඒ කාලබුද්ධ රක්කිත හාමුදුරුවෝ කරුවල පොයේ දවසේ කලුතිපිරි ගහක් යට මේ කලුදිය පොකුණේ ඒ ගල්ලාසනේ ඉඳගෙන කරපු දේශනාව. ඉතින් මේ දේශනාවේ තියෙන වටිනාකම මේ විදිහට ලාංකිකයා එදත් අගේ කරව බවක් මේ අටුවා කතාවල සඳහන් වෙනවා. ඒ වගේම අශෝක රජතුමා ග්‍රීසියට පිටත් කරපු මේ යෝනක දේශයට පිටත් කරපු ඒ පිරිසත් ඉස්ලාම ගිහිල්ලා යෝනක දේශේ ඉස්ලාම දේශනා කරලා තියෙන මේ කාලකරාම සූත්‍රය. මොකද ඒ ග්‍රීක ජාතිකයන් නිතරම දාර්ශනික ඥානවන්ත මිනිස්සු නිසා තෝරාගෙන තියෙන මේ කාලකරාම සූත්‍රය. කෙසේ නමුත් ඒක පසු කාලීනව එච්චරම ප්‍රසිද්ධ සූත්‍රයක් වඩපත් වෙලා නැහැ. මොකද මේකේ සාමාන්‍ය කෙනෙකුට අහන්න බණක් වගේ කියන්න කාරණා නැහැ. ගොඩාක් තියෙන්නේ ඒ ශූන්‍යතාවට සංයුක්ත දේශනා. නමුත් ඒක මෑතකදී අපි විස්තර කරපු කටුකුරුඳි ඥානানন্দ ස්වාමීන් වහන්සේ පැහැදිලිම ඉදිරි පියවරක් තබමින් මට හිතෙනවා මේ කාලබුද්ධ රක්කිත හාමුදුරුවම ආපහු ආවද කියලා තුකුරුඳි ස්වාමීන්ගේ පොත කියවනකොට ඒ තරම් බොහොමත්ම පැහැදිලිවම අර ලංකාවේ <coughs> ඒ ප්‍රෞಢත්වය නැත්නම් ලංකාවේ තියෙන ශ්‍රී විභූතිය නැවත මතු කරමින් මේ සූත්‍රයේට මේ සූත්‍රයේ සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්ට විවරණ කරපු නිසා අපිට අද මේක ඉදිරිපත් කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා මේ භාවනා කරන පිරිසකට මේ ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන කාලකාරම සූත්‍රය නැත්නම් මේ ශුන්‍යතා පටිසංයුත් දේශනාවේදී හුඟ දෙනකොට විවුර්ත මනසක් ඇති කරගන්න වෙනවා. මේ ධර්මතාවයේට හැඩ ගැහෙන්න ඉන්නේ නැත්නම් අපකත් වේලා මේක දැනගන්න ඒ ඒ සඳහාමයි එහෙම නැත්නම් එවැනි ඉල්ලීමක් අපේක්ෂාවෙනුයි මේ ධර්මයේ දේශනා වෙලා තියෙන්නේ. ඒ ධර්මයේ දේශනා කරනකොට සරුවචනසේ කාලකාරාමේදී දේශනා කරනකොටමත් එක එක භූමි විස්තර කරනකොට පස්වරක් මහ පොළොව දෙදුරුම් කෑවයි කියලා අටුවාවේ සඳහන් කරලා තියෙනවා. ඒ තරම මේක බොහොම ගහපා දෙන ಜಾති සූත්‍රයක්. නැත්තම් ਸਰුවචනාංශගේ හැකියාව මුදුන් පෙත්තම උරගා බලමින් දේශනා ශෛලිය සාන්නිවේදනය පිළිබඳව ඊටාම ගැඹුරක් සාකච්ඡා වෙලා තියෙනවා. ඒ වගේම 500ක් පමණ පිරිස ඒ දේශනාව අහලා තම තමන්ගේ ඒ තිබුණු ඒ සංසාර ගැට ලියාගෙන අධිකමේ ලැබුව බවත් අටුවා විස්තරේ සඳහන් වෙලා තියෙනවා. ඒක නිසා මේක හැබැයි වෙනසකට තුඩු දෙන සූත්‍රයක් වශයෙන් තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් අපි යං හි භික්කවේ සදේව කස්ස සමාර කස්ස සත්සමන බ්‍රාහ්මණ පජාය දේව මනුස්සාය දිත්තං සුතං මොතං පත්තං පරියේෂිතං අනුවිචාරිතං මනසා තමහං ඥානාමි කියලා සර්වචනාංශය කරන මේ පළවෙනි ප්‍රකාශනය ඒ සර්වචනාංශේ නමක් විසින් සර්වචනාංශයේගේ සර්වඥ භාවයේ විස්තර කිරීමක් වශයෙන් පෙන්වනවා. ඒකේ සිංහලාර්ථයේ අපි බුද්ධ ජයන්ති පොතේ හැටියට ගත්තොත් මහන්නේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහාන් බඹුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් යමක් දකින්න ලදිද විඳින ලදද අසන ලදද දැනගන්නා ලදද මනසින් පැමිණෙන ලදද සොයා බලන ලදද හිතා බලන ලදද ඒ සියල්ල මම දනිමි කියලා සරුවචනසික මේ පළවෙනි ප්‍රකාශනය එහෙම නැත්නම් මේ කාලකාරාම සූත්‍රයේ අන්තර්ගතය කතා ශරීරයේ පළවෙනිම ජවනිකා පෙන්වන්නේ ਸਰුවචනාංශගේ සර්වඥතා භූමිය කියලා. ඒකෙදී කෙනෙකුට මේ 33 භවයේ කොතනක හෝ වේවා ඉන්න කෙනෙකුට අසන ලද්දක් දකින් ලද්දක් අසන ලද්දක් විඳින ලද්දක් වෙනවනම් ඒ සියල්ලම කාටවත් මේ ਸਰුවඥාන්සේ නොදකන නොඅසන ලද නොවිඳින ලද දෙයක් මම වින්දා කියලා කියන දෙයක් නැති තරමට ਸਰවචනසේ සියල්ලෙකම දැල එලලා තියෙනවා. ඒ වගේම යමක් දැනගන්නාලද ඒ කියන්නේ ශිල්පයක් හදාරීමකින් දැනගන්නාලද මනසින් පැමිණෙලාද ඒ කියන්නේ හිතින් හිතලා හිතින් යම් කෙනෙකුට ගිහිලා පැමිණෙලාදද සොයා බලන ලදන පරිශන කරන ලදද හිතා බලන ලද මේ සියල්ලම ඒ කියන්නේ අර රූපකාරයෙන් කියන දේවල් අහලා දැකලා අතගාලා විඳලා ගන්න එකත් නාමකාකාරයෙන් මනසට ලබා ගන්න පුළුවන් යම්තාක් දැනුම් සම්භාරයක් ලෝකේ තියෙනවා නම් ඒ සියල්ල මම දන්නවයි කියන. ඒක සරුවචන් වහන්සේ සර්වඥතා භූමියට තමන්නාංශිකේ තියෙන සර්වඥතා ඥාණයට ආභරණයක් විදිහටයි පෙන්වන්නේ. නමුත් අපි සාමාන්‍ය දැනුමෙන් දකිනවා මේ අපේ අහන දකින විඳින විඳින කියලා කියන්නේ නාසයේත දිවට කයට දැනෙන මුත කියන නමෙන් ඒක පාලිය සඳහන් කරන්නේ ඒ වගේම හිතින් දැනගන්නා ලද මනසින් ළඟා වෙන ලද සොයා බලන ලද හිතා බලන ලද නාම ධර්ම මේකෙන් සෑහෙන කොටසක් අකුසල ධර්ම සෑහෙන කොටසක් කුසල ධර්ම කියලා අපි ලෝක විග්‍රහයේදී දකින්නේ ඒක නිසා ਸਰවචනාංශයේ හොඳ නරක දෙකම දන්නේ මේ ලෝකේ ඒ හොඳ නරක හෝ පවතිනා වූ අරමුණු අනුව නාම රූප වශයෙන් හෝ ඒක ලෝකයක් බවටපත් වෙන්නේ සිද්ධියක් බවටපත් වෙන්නේ කතා කළ යුතු දැනුමක් බවටපත් වෙන්නේ ඒක දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ දේව ප්‍රජාව සහිත ලෝකයේ විසින් ඒ කියන්නේ සවිඥානික ඇත්තන් විසින් පහසන් ලද දේවල් තමයි මේ සරුවචනසේ සඳහන් කරන්නේ. ඒ කියන්නේ මනුස්ස මනසක නැත්නම් මනුෂ්‍ය ශරීරයක යම් විඳීමක් දැනීමක් තියෙනවා නම් ඒ සියල්ලම සියල් එකක්වත් ਸਰුවචනාංශේ නොදක නොදැම නොදැන නෙවෙයි මේ සර්වඥතා ඥානෙ ප්‍රකාශ කරන්නේ. ඒක නිසා එයින් හොඳ පැත්ත විතරක් දැනගෙන කියලා කියන හදන කතාවට මේක ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ਸਰුවචනාංශේ නරක පැත්ත දන්නේ සියල්ලම අංග සම්පූර්ණ හොඳයි. නැත්තම් ਸਰුවඥතා ඥානෙට හේතුනේ හොඳ පැත්ත විතරයි කියලා කතාවක් මේකේ නැහැ. ඒක මේ ਸਰවචනanse ඒක කියන්න තමයි අර කලින් දීපු කියන විදිහට සදේව කස ලෝකස සමහර කස සස්සබන බ්‍රාහ්මණ පජාය කියන මූලික ලෝකේක අත්දැකීමක් ලබන්න පුළුවන් විඥානයේ විසිරී පැවතී තියෙන ප්‍රදේශයේ සියල්ලම ආවරණය කරලා කියනවා. ඒ ඇත්තන් විසින් අසල්ලද, දකින්ලද, අසල්ලද, විඳින්ලද ඒ වගේම මනසින් හසුරුවන ලද යම් තාක් දෙයක් වෙනවනම් ඒ දෙයල් ඒ සියල්ලම ਸਰවචනාංශේ දාන. ඒ නිසා ਸਰවචන් වහන්සේට කොච්චර කැත අන්තිම තුච්ච පාහර එහෙම නැත්නම් ඡණ්ඩ පරුස ඕනම කෙනෙක්ගේ මනසකට ලං වෙන්න පුළුවන් මොකද ਸਰවචනාංශයක දාන. ඒ වගේම ඊ타ත්ම ශ්‍රේෂ්ඨ උසස් සම්භාවනීය මනසකින් අත්දැකීමේ ලබන්න ඕන දෙයක් ਸਰුවචනන්ස ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා කියනවා මේ තරම් දැනුමක් තිබුණ නිසා ਸਰුවචන් වහන්සේට සම්බන්ධ වෙන්න බැරි, හඳුනා ගන්න බැරි, ළඟා වෙන්න බැරි කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. දැන් පෘථග්ජනයාගේ දැනුමේ තියෙන්නේ එයාට සෑහෙන පිරිසක් ඉන්නව අනිවාර්යයෙන්ම කැමැත්තෙන් ඉඳිය යුතු ප්‍රියය මනාපය හිතසුව කියන කණ්ඩායමක් අනිත් පැත්තේ ඉන්නව නොදකින්න පතන් කියන කණ්ඩායමක් ඉතින් ඒ ඇත්තෝ අර ප්‍රියමනාප කණ්ඩායමත් එක්ක එක්වීම සැපක් විදියටත් අර අප්‍රියමනාප කණ්ඩායමත් එක්ක වෙන්වීම සැපක් කියන විදිහට ඉන්න නිසා ඒ පෘථග්ජනයට කවදාකවත් හිතක් පහළ වෙන්නේ සියල්ලන්ටම සමසේ සලකන. මේ සියල්ලම එකමද සීහෙන්නත් පුළුවන් මට පෑහෙන්නත් පුළුවන් කියන කතාව පෘථග්ජනය කවදාකවත් ආඩම්බර ලක්ෂණයක් විදිහට ගන්න නැහැ. එහෙමනම් කියන්නේ කිසිම දැනුමක් නැති කිසිම හැඟීමක් නැති ඔලොමොට්ටලකමක් විදිහටයි සියලු දෙනාටම සමසේ සැලකීම. ඉතින් මෙහිලා මේ ආගම විසින් මනුස්ස මනසට ඇති කරපු මේ මේ නිකාය ભેද ආගම් ભેදේ නිසා මනුස්සයා ඒ කාන්තේම තමන්ගේ ආගම අදහා නැති පිරිස් ම්ලේච්ඡන් විදිහට සලකලා ඒ විදිහේ මිත්‍යා දෘෂ්ටිකම් විදිහට සලකලා කොන්ක්‍රන්ට් ඉගෙන ගන්නකොට ඒ කෙනාට සරුවච්චන් ආංශගේ සර්වඥතා ඥානෙ වටහා ගන්න බැරි වෙනවා ඒගොල්ලෝ කියන්නේ මේ සරුවචන්නාංශය දැකලා උන්වහන්සේ පිටිපස්සේ යන කට්ටිය විතරයි මිනිස්සයෝ එහෙම නැත්නම් සම්මියා දෘෂ්ටිකෝ එහෙම නැත්නම් ඒගොල්ලෝ එක්ක විතරයි අපිට ගනුදෙනු තියෙන්නේ. එහෙම නැති කට්ටිය ආම්ලේචයි මිත්‍යා දෘෂ්ටිකයි ඒගොල්ලෝ අයින් කරන්න කියලා. අපිට ඒගොල්ලන්ද සෑහෙන්නත් බෑ පිහි සීහෙන්නත් බෑ සම්බන්ධ වෙන්නත් බෑයි කියලා. නමුත් සරුවචනාංශික තිබුණේ මේ මනුෂකම කොච්චරද කියලා කියනවනම් උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ මේ මනුස්ස ප්‍රජාව විතරක් නෙවෙයි මනුෂ්‍යයා විසින් මනුස්ස මනුස්ස මනස් ශේෂ්ත්‍රයට අඩංගු කරගත්ත මේ දෙවියන් බඹුන් මරුන් සහිත ඒ ශේෂ්ත්‍රයේ පවා සම්පූර්ණ විශීලිච්ච ශේෂ්ඨයක කිසිම දෙයක් අකප දෙයක් හෝ වෙන්කල යුතු දෙයක් විදිහට ਸਰවඥාන්සේ දකින්නේ සියල්ලන්ටම ගැළපෙන්න පුළුවන් ගතිය තමයි ਸਰවඥතා ඥාන. ඉතින් මේ ලෝකයේ අම්මෙකුට අප්පෙකුට 10ක වෙලා 10 වෙලා ඉපදිලා යම් සංස්කෘතියක් අනුව හැදිලා වැඩිලා යම් ආගමක් පිළි අරගෙන මතිමතාන්තර නැත්නම් මේ සමාජ ධර්ම ආචාර ධර්ම පිළිගත්ත කෙනෙකුට එක්කෝ ਸਰුවචනාංශිකී මේ ਸਰවඥතා ගුණය තේරුම් ගන්න එක එහෙම නැත්නම් මට ਸਰුවඥ වෙන්න පුළුවන් නැත්නම් මමත් ਸਰුවඥතා ඥාණයට යන්න හදන ගමනයි මේ ਸਰුවචනාංශේ <clears throat> අගේ කරන්නේ ඒකටයි මේ ප්‍රකාශන කරන්න කියලා කල්පනා වෙනවනම් ඒක ආශ්චර්යයක්. උගව දෙනෙක් ඒ සර්වඥත් වහන්සේ ගැන සර්වඥතාඥාණය ගැන ලබන්නෙම අදහන්නෙම ඒකෙන් Taman කැපිපෙනෙන. ඒක Taman උස් කළ දක්වන. ඒව නොදන්න කට්ටිය පහත් කළ දලකණ්ඩ ඒක නෙවෙයි මේ වගේ ප්‍රකාශන වලින් පේන තියෙන එක නිසායි වට කියනවා. සර්වඥතා භූමිය කියලා ඒ සියල්ලම දකිමි දක්නා වූ දන්නා වූ පහස ලබන්න ලද්ද වූත් සිතින් පැමිණෙන ලද්දා වූත් සිතින් පරිේෂණ කරන ලද්දා වූත් පහස ලබන සොයා බලන ලද්දා වූත් සියල්ලම දන්නවා කියනකොට සරුවචනාංශේ මනුෂකමට පුදුමාකාර අත් දෙක දික් කිරීමක් කරනවා සෑම මිනිසෙකුට තරන දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් පුදුමාකාර සාදර සමාකාර සැලකීමක් සලකන්න තමන්ගේ භාජනයේ ඉඩ තියෙන බව මේකෙන් පෙනෙන නිසා මේකට කියන්නේ සාරුවඥ භූමිය කියලා ਸਰවඥතා ඥානෙ හැටි. ඉතින් ඒක මේ නැති කිරීම සඳහා ලෝකචින ප්‍රධානම බලවේගය තමයි ආගම. ආගම අනිවාර්යයෙන්ම ඒ නොඅදහන්නන් පහත් කළ සැලකීමේ දුෂ්ට බෙදීමේ බෙදුම් වාදයකට ප්ලක් කරනවා. ඉන්ෂා සර්වඥාන්සේ විතරක් ලේක නායකයන් අතර කිසිම ආගමකට හෝ ආගමක ශාස්ත්‍රෝරයන් වහන්සේ නමකට නිග්‍රහ කරන්න එපා කියලා කියපු එකම කටක් කරලා කියපු සරුවචන මේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ මොකද ඒ ඇත්තන්ගේ තියෙන මිත්‍යා දෘෂ්ටියට අපිට තීරුම් ගන්න බැරි නම් ඒක තීරුම් ගන්න අපි කල් ගත්තේ නැත්නම් කවදාකවත් අපිට ඇත්තන්ට කරුණාවක් මෛත්‍රියක් එහෙම නැත්නම් එහෙම කෙනෙකුට මේ සත්‍ය ධර්මයකට සම්‍යක් දෘෂ්ටියකට එන්න පාරක් නැහැ. නිතරම ගැටමක් ඇති කරනවා. ඒ මේ දැන් කාලේ ගොඩක් අපේ තරුණ තරුණ පිරිස් මේ මැද පෙරදිගට යනවා. එක දවසක් මේ මැද පෙරදිගගේ තරුණ කෙනෙක් මේ භාවනා කරන්න ආපු කෙනෙක් කියනවා වාහනේ යන ගමන් තරුණ මුස්ලිම් මේ රටේ හැදිච්ච ඒ රට ගැන විතරක් දන්න කෙනෙක් එක්ක ඒ රටේදී කතා කරගෙන ගිහිල්ලා දෙන්නට දෙන්න යාළු නාළු දුර ගමනේදී යාළුලා මෙයාගේ තෑගි යාට දීලා යාගේ තෑගි මෙයාට දීලා පස්සේ වාහනේ නැත කරලා දෙන්නම කඩේකට ගිහිල්ලා තේ බීලා තියෙනවා තේ බීලා කතා කරනilla ඔක්කොම ඉවර වෙලා ආපහු යන්න අතට අත දීලා ඉවරනාට පස්සේ අරමණ චාල්චන ඔබ මොකක්ද අදහන ආගම කියලා. කියලා බුද්ධ ආගම කියලා. අර මිනිස්යාට පුදුමාකාර බයක් ඇතිලා මට නම් කවදාකවත් දෙයයන් ආශිකේ සමාවක් ලැබෙන්නේ මම දැනගෙන හිටියේ නෑ ඔබ බෞද්ධයි කියලා අත ඇතිල්වලු පිට්ටි අතට අත දුන්න එකට. ඒක ලියලාට දීපු තෑගි සීරම කානුවට විසි කරාලු උඹ මාව නැති කෙරුවා මට කියලා තියෙන කවදාකවත් එහෙම කෙනෙක් එක්ක මේ විදිහට හදා බෙදා ගන්න එපයි කියලා මට කියන්න තිබුණානේ ඔය බුද්ධ ආගමේ කියලා සම්පූර්ණ Taman අතින් වෙච්ච වැරද්දක් හොදන්න බැරි කුණක් ගෑවිච්ච විදියක් ප්‍රතිබිනිචාර ඒ සිංහල කොල්ලා කියනවා ඒ බුද්ධාම කියපුව ගමන් මේ මනසට ඇතිවෙච්ච විපිරියාසය හිතා ගන්න බෑ කියලා තරුණ කෙනෙක් තරුණ කොල්ලෙක් දෙන්න එකතු වෙලා කතා කර ගිහිල්ලා ඒ තරම්ම මේ ආගම විශ්ින් ඇති කරන ධර්මය ඇති කරන මේ වෙනස ඇති කරන මේ කොටසකට පමණයි කියන කතාව සිංහල බෞද්ධයා තුළ පවා කොච්චර තුච්ච විදියට පැතිරලා තියෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. අපිට උනත් අපි ලෝකෙ දිහා බලනකොට අපි බලන්න බලාපොරොත්තු වෙන්නේ මංගල කාරණා ටිකක්. භද්‍ර කාරණා ටිකක්. සුභ කාරණා ටිකක්. ඒ සුභේට ඒ මිත්‍යා දෘෂ්ටිකයක්වත් මොනම කෙනෙක්වත් අයිති නැහැ. ඒව දැහිම දුමංගලයක් එහෙම නැත්නම් අභෞවිය කාරණාවක් විදිහට දකිනවා. අඩු ගානේ ගත්තොත් එහෙම අපි මේ ලංකාව වගේ පුංචි රටක් ගත්තත් ඒෂියන් නිකාය හාමුදුරුවනේ දකින්නකොට අමරපුර නිකාය හාමුදුරුවෝ බලන්නේ නැහැ. ඒ දෙන්න දිහාම රාමඤ්ඤ නිකාය හාමුදුරුවෝ බලන්නේ නැහැ. ඒ වගේම ගමේ පන්සලේ හාමුදුරුවෝ දකින්නකොට අරණ්‍ය වාසී සංඝයා මේ පැත්ත බලන්නේ නැහැ. අරණ්‍ය වාසී සංඝයාදියා ගමේ පන්සලේ හම්සෝදියා බලනකොට මේ ශරුවච්චන් වහන්සේගේ මේ තියෙන සර්වඥතාඥාණයට මායින් කරනවාද කියලා හිතයි. සැක හිතෙනවා. මොකද ඒ තරම්ම පුද්ගලයා දකින්නකොටම දකින්න පාටෙන් අදින සිවුරෙන් අතේ තියෙන කොටුවත්තෙන් මනිනවා. ඊට පස්සේ බලන්නෙම අර අර වැරදි දෘෂ්ටි කෝණය. ඒක නිසා ඒ වැඩපිළිවෙලේ සරුවචන් වහන්සේගේ තියෙන මේ සරුවචා ගුණයට කොච්චර අව탁ෂීරුවක් කරනවද කියන එක අඩු ගානේ කවදා හරි මේ ਸਰවචනanse දේශනා කරන මේ ශූන්‍යතා පරිසංයුත ධර්මයේවත් අරගෙන ධර්මයේවත් තේරුම් අරගෙන ඒකට අඩු ගානේ කිට්ටු කරන්නවත් තියෙන ගතියක් නෙවෙයි මේ ආගම අපිට ඇති කරලා තියෙන්නේ ඒක අනිවාර්යයෙන්ම මානවයට කරපු හොඳට වැඩිය ඒකාන්තෙන් නරකක් කරලා තියෙනවා. ඒක පිළිබඳ කිසිම වග විභාගයක් නැහැ. බුද්ධ ආගම ඇතුළු සේරම ආගම් වලින් මේ මිනිස්සු බෙදලා. එක එකට එකට බෙදලා ආගම් අතර බෙදීම්, නිකායන් අතර බෙදීම් මේ නිසා පුදුමාකාර විදිහට ගැටුම් තේරුම් ගන්නේ නැති තත්ත්ව තේරුම් ගත්තොත් වැරදිලයි කියන තත්ත්වයන් වලට මේක ෂෝක් උත්තරයක් ਸਰවචනාංශය දෙන්නේ. ඒ වාගේම ਸਰවචනාංශයේ මම මේ සියල්ලම දනිමි කියලා ඒ කියන්නේ ලෝකයා දකින්න දැක්මෙන් ලෝකයා කරන මේ බෙදින් කට්ටිවාදයෙන් කට්ටිවාදයේ අනුව හොඳට සරුවචන්සේ දකින්න දැක්කුමේ අහන ඇහිල්ලේ එහෙම නැත්නම් විඳින විඳිල්ලේ හිතන හිතිල්ලේ මනසින් ලං වෙන්න හදන තැනේ පරිේශනවල විමසා බැලීම් සියල්ලම ඇයි ඒ මිනිස්සයා ඒක දිහා එහෙම බලන්නේ කියන එක සරුවචනාංශර ප්‍රශ්නයක් නෑ ඒ මිනිස්සයා එහෙම බලන හැටි සරුවචන කියලා මම දන්නවා ඒක මේ එහෙම තමයි කියලා මම දන්නවා ඒක පිළිබඳව භාවනා නොකරන ලද පෘථග්ජනයේගේ මේ දැකීම නැත්නම් පෙනීම නැත්නම් මේ ඇසීම එහෙම නැත්නම් මේ අතපත කාලා දන්න දැනුම සරුවච්චන් වහන්සේට නැති වෙලා නැහැ. බුදු උණයි කියලා ඒ පෘථග්ජන දැනුමේ කිසිම නැතිවීමක් වෙලා නැහැ. ඇත්තටම වැඩි වීමක් වෙලා තියෙනවා. ඒකයි අපි අරහන් කියලා කියන්නේ සුදුස්සෙක් පාටපත් වෙලා තිනවා. සුදුස්සෙක් උණයි කියලා කියන්නේ පෘථග්ජන ධර්මයට නුසුදුස්සෙක් නෙවෙයි. මේක හොඳට මතක තියාගන්න. ඉහළට යන්න යන්න යම් කෙනෙක් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩිලා එහෙම නැත්නම් චීනස්ත්‍ර බවටපත් වෙලා පසේ බුදු වෙලා සම්මා සම්බුදු වෙනකොට උන්වහන්සේට යමක් කරගන්න බැරි සත්‍යක් නෙමෙයි තියෙන්නේ. ඒ පෘථග්ජනය දන්න දෙයටත් වැඩිපුර විනිවිද දැකීමක් තියෙන්නේ. ඒ නිසා මේ මූලික දැනුම ਸਰවඥාන්සම එක තේරෙන්නේ නැති වෙයි අපිට තියෙන ප්‍රශ්න උන්වහන්සේට අදාළ නැති වෙයි කියලා එහෙම එකක් වුණොත් ඒක ਸਰවඥ වෙන්නේ නැහැ. ඒක ඇත්තටම සරුවචනාංශය බලන්නේ යම් කිසි කෙනෙකුගේ තියෙන යථා ස්වභාවය තේරුම් ගන්න බැරි නේක සර්වඥතාඥානයේ දුර්ලභකම. උන්වහන්සේ ඒක නිසා සෝපාක දැක්කත් බිම්බිසාර රජුරෝ දැක්කත් ඒ දෙන්නට ඒ දෙන්නට ඕන විදිහට හරියටම ඒ දෙන්නගේ මත මතාන්තර කරන කටයුතු කරනවා. කවදාකවත් එකිනෙකට වැඩිපුර සැලකිල්ලක් සහ එකිනෙකට අව탁සීරුවක් නැහැ. එහම දුස්සීලයා මෙයා සුසිල්වන්තයා මෙයයි කියලා කිසිසේත්ම නැහැ. මොකද සාරවත්යන් දන්නවා එයා දුස්සීල උනේ යම් හේතු ධර්ම නිසා. මෙයා සුසිල්වන්ත උනේත් යම් හේතු ධර්ම නිසා හේතුඵල ධර්මයක් මිස මේ දෙන්න තුල වෙනම මේ දෙන්නා විසින් කරන ලද්දයක් නැහැ. ඒ නිසා සර්වෙන්සන්දි වැඩෙන්න මේ ඇති කරගන්න මේ පුළුල් දැනුම අත්‍යවශ්‍යයි මම කියන විපස්සනාවට. මේ ධර්ම නැත්තුව මේ විපස්සනා කියන වකුරු හතර අරගෙන මේ කරන්න හදන වැඩපිළිවෙලෙන් තමන්ගේ අර තිබුණ මැටි අදහස් ඒ දෘෂ්ටි පාඨ දෘෂ්ටි ඒ සිතුම් බෙදෙන් තව තවත් උපමට්ටම් කරන්න උත්සාහ කරොත් ඒක ධර්මයේ වමතින් ඇල්ලුවා වෙනවා ඒසට මේ මනසට අහේනි කරයි ඒක තමයි තේරුම් ගන්න ඕනේ තමන් ළඟ තියෙන පාඨ දෘෂ්ටි මැටි අදහස් එහෙම නැත්නම් ඒ මේ මේ ඒ කල්පනා සිතුම් පැතුම් කිසිසේත්ම ඉදිරියට යන්න බාධාවක් නෙවෙයි. සර්වඥාන්සේ ඒක මායින් කරගන්න සුදුසුකමකට ගන්නෑ. නමුත් මේවා ඉදිරියට යන්න නම් හැලෙන්න ඕන. නැත්නම් විකසිත වෙන්න ඕන. නැත්නම් පිපෙන්න ඕන. අන්නේ පිපීම සඳහා අපි භාවනා කරන්නේ නැත්නම් මේ අල්ලාගත්ත දැඩි මතේ තහවුරු කරගෙන ඒකම සත්‍යයි අනික් එක්කනට වැරදිලා කියන අදහසෙන් යන්න හදනවා නම් පැහැදිලිවම මේක මේ මහා වදයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ මේ තවටිනා දෙයක් වමතින් අල්ලන්නා වගේ <clears throat> දෝතිම්ම ගත යුතු දෙයක් වටි වමතින් ඇල්ලුවා වගේ මහා මාරුකටපත් වෙනවා. ඒ නිසා මේ ප්‍රථම වූ ඒ ਸਰවචනාංශගේ ප්‍රකාශනයේ නැත්නම් ඒ ਸਰවච භූමිය කරන වෙලාවෙදිත් මහ පොළව හෙල්ලුම් කෑවයි කියලා සඳහන් කරත. මේ විදිහට මේ සාමාන්‍ය පෘථග්ජනගේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් විඳින අත්දැකීම් සියල්ලම ਸਰුවචනාංශයට තරම් නොවෙනව අභෞගේ දේවල් නෙවෙයි. ඒක ලියලා කියනවා ඒ විදිහටම දිත්තං සුතං මුතං පත්තං පරියේසිතං අනුචර්චම්මනසා තමහං අබ්බඤ්ඤාසී කිය. මම අභිඥාවෙන් දැනගත්තා. එහෙම නැත්නම් ජානාසි අභිජානාසි සුවිශේෂී දැනුමකින් දැක්කා. ඉතින් මේක සමහර විටක අපිට කියන්න පුළුවන් ඒ තමහන් ජානාමි කියන එක ඒ එක එකක තියෙන පෞද්ගලික ලක්ෂණ වශයෙන් එක එක්කෙනෙක් දකින්න හැටි එක එක්කෙනෙක් අහන හැටි එක එක්කෙනෙක් විඳින හැටි එක එක්කෙනෙක් හිතින් හිතන හැටි හිතෙන් පැමිණෙන හැටි පරිශන කරන හැටි ਸਰවචනන්ත හිතේලා බැලුවොත් ඒ පුද්ගලදියා තේරුම් ගන්න පුළුවන් ඊට පස්සේ අබ්බඥාසින් කියලා කියන්නේ සියලු මානව ප්‍රජාවම දේව ප්‍රජාවම බ්‍රහ්ම ප්‍රජාවම ඇසීම් දැකීම් વિશે තියෙන පොදු ලක්ෂණ වලියකුත් තියෙනවා. මානව ප්‍රජාවම, දේව ප්‍රජාවම, බ්‍රහ්ම ප්‍රජාවම දකින හැම දෙයකින්ම අහන හැම දෙයකින්ම විඳින හැම දෙයකින්ම එකතු කරන්නේ තණ්හාමාන දිට්ඨි. ඒක ਸਰුවචනාංශයට තේරෙනවා කොයි කෙනා මේ මොනවා බැලුවත් මොනවා ඇහුවත් මොනවා වින්දත් ඒකෙන් ඒක නම් තමන්ගේ තණ්හාව වැඩි කරගන්න තියෙන උපක්‍රම හොයන ගතිය ඒ පුද්ගල දන්නේ නැහැ. එනත ඒකෙන් තමන්ගේ මාන්නේ වැඩි කරගන්න කරන ප්‍රයත්නය ඒ පුද්ගල දන්නේ නැහැ. දැනගන්න පුළුවන්. නොදැනින්න පුළුවන්. ඒ වගේම තමන්ගේ දෘෂ්ටිය මේ මම වෙමි කියන දෘෂ්ටිය තහවුරු කරන්න කොච්චරක් මේ දැනුම පාවිච්චි කරනවද කියන එක. නමුත් සරුවචන්හන්සේට පුද්ගලයා ඒක දකින්න විඳින හැටි දකින්න පමණක් නෙවෙයි ඒ සියලු සත්වයා මේ පු탁ජනයි කියන සියලු සත්වයා හැම තැනකදීම අත නෑර හිතන්න එපා බොරම වෙලාවකවත් ඒ කතා කරනවා කියලා මේ තණ්හාව මාන්නේ දික්ක වඩන. ඉතින් ඒක දිහා බලනකොට ඔක්කොමලා එකයි. දිත්තං සුතං මොතං පත්තං පරිේශිතං අනුවිචරිතං මනසා කියලා ගන්න පෞද්ගලික ලක්ෂණේ වෙන අති වෙනස් වුණාට මේ ස්ත්‍රියව බලන හැටි මේ පුරුෂය බලන හැටි මේ දෙවියන් බලන හැටි මේ බ්‍රහ්මයන් බලන හැටි මේ උගතා බලන හැටි මේ නූගතා බලන හැටි කියලා මට්ටම් තියෙනවා. මේ සියල්ලටම ඒව පෞද්ගලික ලක්ෂණ වෙනතර මේ සියල්ලටම පොදු ලක්ෂණක් තියෙනවා. ඔය කොයි જાතියෙන් වර්ගීකරණය කරුවත් හැම කෙනාම මේ ditta sutta mutta විඤ්ඤාත පත්ත පරියේසිත අනවිචරිත මනස කියන මේ සියලු දේෙන් කරන්න හදන්නේ දැන හෝ නොදැන තමන්ගේ තණ්හා මාන දිටි වඩන එක. ඒක ਸਰවචනාසිර කොහොම පැහැදිලි. ඒක අබ්බඤ්ඤාසි. ඒක සුවිශේෂී දැනුමක් අභි එහෙම නැත්නම් අති ඥානයක්. ඒ ඥානය ਸਰවචනාංශේ ප්‍රකාශ කරනවා අර මූලික පෘථග්ජන දැනුමට උඩි සියල්ලංගෙම ඇති වෙන මේ තණ්හාමාන දිටි අපි සාමාන්‍ය විවර භාෂාවෙන් කියනවනම් රාග දෝෂ මොහ වැඩිම පිනිෂ. විශාල කෙලෙස් කඳක් වැඩිම පිනිෂයි මේ අපි තනමන්නේ. මොනවා කරත් තණ්හා වැඩෙනවා. මොනවා කරත් මාන්නේ වැඩෙනවා. මොනවා කරත් දික්ටි වැඩෙනවා. නැත්තම් ඒ තණ්හාමාන දික්ටි වඩන ප්‍රපංචකරණයේ ඒ ගොජ දාන ගතිය නිතරම තියෙනවා. ඒක සරුවචනාංශ ප්‍රකාශ කරනවා මම මේක මම මේ විශිෂ්ට දැනුමක් දන්නවා. ඒ කියන්නේ තමන් තන් මම විදිතං මම ඒක විඳිනේ කළා තියෙනවා. තථා තන් තථාගතස්ස විදිතං මම මේක විනිවිද දැකලා තියෙනවා. ඒ වගේම මම විඳලා තියෙනවා. මම හැම දෙයක්ම පෞද්ගලික වශයෙන් දකින තත්වයකට මට තේරෙනවා. ඊට පස්සේ මේ දකින්න දකින්න හැම දෙයකින්ම අහන අහන හැම දෙයකින්ම විදිට විදින හැම දෙයකින්ම තණ්හාමාන දිට්ටි ඉස්ත්‍රි පුරුෂ ભેදයකින් තොරව ජීපවිදි ભેදයකින් තොරව දේව මනුස්ස බ්‍රහ්මතෝදකින් තොරව පාවිච්චි වෙන බව ඒක මම අත්දකලා තියෙනවා. විතර අත්දැකීම කිසිසේත්ම නුසුදුසුකමක් නෙවෙයි. ඒක ඒකාන්තයෙන්ම යෝග සර්වචනාංශිකේ ගුණයක්. ඒකයි සරුවත් යන සෙමෙතර මේ කාලකාරාම සූත්‍රයලා දේශනා කරන්නේ තමහං ජානාමි තං අබ්බඤ්ඤාසින් තමහං අබ්බඤ්ඤාසින් තං තථාගතස විදිතා. ඔයි කියන ලෝකයේ තියෙන අපි මේ අත්දැකීම් කියලා තියෙන්නේ. අත් විඳීම් කියලා තියෙන්නේ. නැත්නම් හිතින් ගන්න යම් යම් දේවල් තියෙනවා කිසිම දෙයක් මේක ਸਰුවචනාංශයට වැටහෙන්නේ නැහැ මං ඒ තරම් තුච්චයි. නැත්නම් මං ඒ තරම් උසස් කියලා ඒ ਸਰුවචනාංශගේ පරාසය ඉක්මවන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒක මේ සරුංචිතා ඥානෙට තියෙන එක අර්ථකථනය. ඒ වගේම ඒ ඔක්කොම කවුරු මොන විදියෙන් තම තමන්ගේ පසුබිමට සාපේක්ෂව ඒ විඳීම් ඒ දැකීම් ඒ ඇසීම් කරත් ඒ කොයි එකනොත් වැඩෙන්නේ තණ්හාමාන දිට්ටි බව සරුවචනාචරයට නොදකින්න බෑ අනිවාර්යයෙන්ම දකින්න ඒක අතිඥානයක් අභිඥාවක් අභඤ්ඤාසි. ඒ වගේ මේක මේ නොදකින් තුක් කියලා බලනවත් නෙවෙයි. ඒක හොඳට අත්දැකලා විඳිනවා. ඒක විනිවිද දකින්නේ. ඒව මේ මේක නෑ මේ පෞද්ගල ලක්ෂණ වශයෙන් බැරිම හොඳ නෑ. පොදු ලක්ෂණ වශයෙන් බැරිම හොඳයි. එහෙම නෑ මේක අත ගහලා කියන්නේ. මෙන්න මේ මට්ටම් තුනම තන්තදාගතස් විදිතං තං අබ්බඤ්ඤාසින් තමහං ජානාමි කියන මේ මට්ටම් තුනම සර්වඥතා භූමිය කියලා සඳහන් කරලා තිනවා අයුවා මේ සරුවචනාංශගේ ඍජු ප්‍රකාශ වෙනකොට මේ මහා පොළොවට දරන්න බෑ කියලා කියනවා. මහා පොළොවට උසලාගෙන ඉන්න බැරිලු එහෙම ඒ සියල්ල සඳහා සාරාංශකයේ කල්පලක්ෂයක් ඒ අවශ්‍ය පාරමිතා ධර්ම පුරලා ඇවිල්ලා සත්‍ය අවබෝධ කරගෙන ඒක ਸਰුවචනාංශයේ ගුණ ප්‍රකාශ කිරීමක් නෙවෙයි මේ අනික් කෙනෙකුට මේකේ තියෙන ගැඹීරත්වය විස්තර කරන ප්‍රකාශ කරනකොට මහ පොළොව සැලෙනවා ඊට පස්සේ ਸਰුවචනාංශ කියනවා ඒ විදියට මට මම දන්නවා මට විශේෂ ඥාණයෙන් දන්නවා මම ඒක විනිවිදලා තියෙනවා තන් තථාගතෝ න උපට්ඨාසි කියලා කියනවා නමුත් ਸਰුවචනාංශේ ඒකට මායින් කරන්නේ නැහැ ඒකෙන් ස්ථාවරයක් ගන්නෙ නෑ. ඒක ළඟ වාඩි වෙන්න යන්නේ. උපස්ථායකයයි කියලා කියන්නේ ලෙඩ ළඟ වාඩි වෙලා ඉන්න එක නා. එහෙම නැත්නම් අපි කියනවා හෝටලෙට ගියාම ළඟ ඉන්න වේටර්. එයාට කියන උපස්ථායකයයි කියලා. එයා නිතරම ඒ ලෙඩා ගැන හෝ ආපු අමුත්ත ගැන බොහොම ගෞරව සම්ප්‍රයුක්ත අවධානයෙන් බලන්නම ਸਰවචනංශ මේ සම්පූර්ණ ලෝකේ දැනගත්තට සුවිශේෂී වශයෙන් දැනගත්තට ඒක විනිවිදට ਸਰවචනංශ කියන මම ඒකට මායින් කරන්නේ මම ඒක ස්ථාවරයකට මම ඒක ස්ථාවරයක් ගන්නෙ නෑ මම මේක ළඟ හිටගන්නේ මේකට කියනවා ශීනාස්ව භූමි කියලා ඒක අර සරණ ජනතා භූමියට වැඩිය වෙනස් අරක හොඳට දන්න නිසාම හැම කෙනෙක්ව රූපයක් දැකපුවාම මේ දකින්න හැටි සද්දයකට අහන හැටි විඳින හැටි සර්වඥන්සේ පෞද්ගලික වශයෙන් ගන්න. කොයි කෙනා ඇහුවත් ඒකෙන් තණ්හාමාන දිට්ඨි උපදිනවා කියන එකක් දාන. මේ ඔක්කොම පොතේ වැටේ දැනුමකින්වත් අරය එහෙමලු මෙයා මෙහෙමලු කියන කත කතාවටත් නෙවෙයි. අත්දකලම විදිතම් මම දන්නවා. නමුත් කවදාකවත් ඒකකටවත් මායින් කරන්නේ හෝ ඒකකට ළඟ හිට ගැනීමක් හෝ ස්ථාවර ගැනීමක් කරන්නේ. මේක තමයි ශීනාස්ත්‍රෝ වෙනකොට ඇති වෙනස. පෘථග්ජනයා Taman දැක්ක දේ අතිඥාණයෙන් දැකපු දේ අත්දකපු දේ ආඩම්බරයක් කරගන්න. ඒකල්ල ඒ අනුව පට්ටන් හදා ගන්න. තහනමාන ලබා ගන්න. තහනමාන ලබාගෙන හැම වෙලාවෙම මම කියලා හඳුන්ලා දෙන්නේ හඳුන්ලා දෙන්න මේ රාමුව කරගන්නේ අර තහනමාන ටික තමයි. ඒ වගේම මේ මනුස්සයා නිතරම මාළු අල්ලන මිනිහෙක් නෝ මාළු කාරය කියලා උට නමක් දානවා. එමස කෝරු කරන මිනිස්සු නම් ගොවියයි කියලා නමක් දානවා. ඒ විදිහට කරන යම් කෘත්‍යයක් තියෙනවනේ ඒ අනුව තමයි මේ පුදුල හඳුරන්නේ. ඒකේ පෘථග්ජන ලෝකේ හැටි. නමුත් ਸਰවචනස් මේ සියල්ලම දැනගෙන මම මේක මායින් කරන්නේ ස්ථාවරයක් ගන්නෙ නෑ. ඉතින් අද දවල්ට ප්‍රශ්නයක් අහලා තිබුණා මොකද්ද මේ අපන්නක ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා. ඔක තමයි අපන්නක ප්‍රතිපදාව කියන්නේ. මේ තේරම දැනගත්තට ඒක පිළිබඳ කිසිම විනිශ්චයකට එන්නේ නැහැ. කිසිම ස්ථාවරයක් ගන්නෙ නැහැ. එහෙම නැත්නම් ඒක නම්බුවක් කරගන්නේ නැහැ. ඒ මේ ඒක පිළිබඳව අවිරුද්ධව ගත කරනවා. මෙච්චර දැනුව තිබුණත් ඒ දැනුමෙන් මම අච්චර දන්න කෙනෙක් මෙච්චර දන්න කෙනෙක් කියාගන්නේ. ඉතින් මෙතන ඒ සමන්විතා භූමියේ ඉඳලා ඒ චීනාසෝ භූමිය අතර තියෙන වෙනසෙදී අර ditta sutta mutapatta tittan sutam mutam pattam pariyesitan anuvicharitam manasa කියන අත්දැකීමක ඉන්න යෝගාවචරයේ එහෙම නැත්නම් සාමාන්‍ය රටවැසියෙක් කොහොමද මේ න උපට්ඨාසි කියන තැනට යන්නේ මම මේකෙන් නම්බුවක් ගන්නෙත් නෑ අවනම්බුවක් ගන්නෙත් නෑ ඒක ස්ථාවරයක් කරගන්නෙත් නෑ මම ඒකට අපන්නකව ක්‍රියාත්මක වෙනවා අවිරුද්ධව ක්‍රියාත්මක වෙනවා සාමිචිපටපන්නව ක්‍රියාත්මක වෙනවා. අරණ ප්‍රතිපදාවෙන් ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි මේ යෝගාවචරය කියලා කියන්නේ. ඒක නිසා භාවනා කරන කෙනෙකුට මේකෙන් බොහොම මේ වක්‍රව තමයි උපදේශයක් ගන්න පුළුවන් ඉන්නේ ඍජු බුදුජානනාංශය අර සත්‍යපට්ඨාන සූත්‍රය වගේ මෙහිම වාඩි වෙන්න මෙහිම කරන්න කියන කියන්නේ. නමුත් වක්‍රව ගත්තොත් අපිට තේරුම් ගන්න වෙනවා සරුවච්චන් වහන්සේ ਸਰවඥතාඥානි ලැබුවට පස්සේ ඒ තමන් වහන්සේගේ ආනා ආඥා ශේෂ්ත්‍රේ පවත්වන හැම තැනකම තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහ භූතයන් සම්බන්ධ ditta sutta muta විඤ්ඤාත සියල්ලම මම දක්නවා දන්නවා කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේම නාම ධර්මවල තියෙන සියල්ලම පත්තම් පරිේශිතං අනුවිචරිතං මනසක්. හිතින් දැනගන්නාලද හිතින් පරිශන කරලද හිතින් බලනලද හිතා බලනලද යම් තාක් දේවල් තියෙන ඔක්කොම ਸਰවඥාන්සේ ਸਰවඥතාඥාන ප්‍රකාශ කරලා උන්වහන්සේගේම ප්‍රකාශය තමයි ඒ සියල්ලම සර්වඥාඥානේ සබා ලබා ගැනීම සඳහා යම් විශේෂේෂ්ඨයක් ගෝචර වෙනවා නම් අපි කියන කරන ආනා චක්‍රය කියලා ආඥා චක්‍රය කියලා දසදහසක් සක්වල කියලා අපි බණ පොත්වල සඳහන් කරලා තියෙනවා. ඒ සියල්ලම මේ වර්තමාන මොහොතේ තියෙනවා. මේ හුස්මේ තියෙනවා. අපි මේ දොඩංගොඩ බදාගත්තා වගේ ඔක්කොම අල්ලන්නේ කිව්වොත් කවදාකවත් කෙලවරක් කරන්න බෑ. ඒ නිසා අපිට සරුවච්චන් වහන්සේ මේක දැකලා මම දැක්කා මම ඇහුවා මම වින්දා මම හිතිමුත් ගත්තා ඊට පස්සේ මම ඔබලාට කියනවා ඒ සියල්ලමත් එක්ක වැඩ කරලා මේ දුක ගෙවස් කරන්න බෑ ඒ නිසා වර්තමාන මොහොතේ තියෙන මේ චිත්තක්ෂණේ වැටෙන දේ මොන හරි ප්‍රත්‍යක්ෂ කළ හැකි දෙයක් දිගේ ගිහිල්ලා තමයි මම උතින් ආවේ ඒ නිසා සියල්ල බදාගෙන වැඩ කරුවොත් කාමයට වැටෙනවා අරමුණු මාරු කිරීමට වැටෙනවා තණ්හාවට වැටෙනවා නිසා ඒ සියල්ල වෙනුවට ඉබේ ප්‍රකට වෙන මොකක් හරි එකක් අරමුණු කරන්න කියනවා. කර්මස්ථානයක් වශයෙන් ගන්න කියනවා. වාංගු කරන්න ගන්න කියනවා. අන්නේ ගන්න දේ සම්බන්ධයෙන් ඒ සියලු සර්වඥතාඥානෙ ලබා ගැනීම සඳහා අපි සාක්ෂි කර ගන්නා දන්න දේ නාම රූප දෙකෙන් රූප ධර්මයක් විය යුතු බව නැත්නම් කාය රූපසනා විය යුතු බව සෑම තැනකම සමාකාරව ਸਰවචන්සේ පිළිගත් දෙයක්. කිසිම දවසක කායන වසන අමතක කරන්න එපයි කියලා තියෙන සරුවත්යන්ස කොච්චර අභිච්ඡා ලැබුණා කොච්චර ධ්‍යාන ලැබුණත් කොච්චර චිත්ත ධර්ම දැනගත්තත් ධර්ම දැනගත්තත් කායන වසන අමතක කරන නිසා සරුවචනන්සේ ඒ සරුඤ්‍යතා ඥානෙ ලබා ගැනීම සඳහා හෝ නැත්නම් ඇත්ත ඇති ඇති දැන ගැනීම සඳහා කැමති කෙනෙක් වෙනවනම් මේ කය අරමුණු කරන්න කියනවා මොකද ඒක දකින්න පුළුවන්, අහන්න පුළුවන්, බිඳින්න පුළුවන්. ඒක බොහොම ප්‍රත්‍යක්ෂ කළ හැකි නැත්නම් උරගා බැලිය හැකි ධර්ම. ඒ වෙනුවට පත්තම් පරිේශිතං අනවිතත් සම්මනසා කියලා විදිහට මනසෙන් ගන්නලද දේවල් අර විදිහට දෙන්නෙක් එකතුලා පරිශන ලක් කරන්න බෑ. එක එකනගේ මානසික මට්ටම් වෙනස් නිසා. ඒ නිසා මෙතන රූප ධර්මයක් කරගන්නවා. ඒ රූප ධර්ම ධර්මානුකූලව බලනකොට ඒ රූප සියල්ලගෙම තියෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරනා භූතියෝ. ඒ හතරනා භූත ධර්ම වලින් නොපුහුණු මනසට ගොරෝසු මනසට අල්ලන්න ලේසිම රූප කොටාසේ වායෝ ධාතුව ඒකේ තියෙන මේ චංචල කම්පන ගතිය සහ පුම්මන හකුලන ගතිය. ඒක නිසා සරුවචන් වහන්සේ සරුවඥතාඥානෙ ලබා ගැනීම සඳහා අරමුණු කරන දේ වාංගුවට ගන්න දේ සාක්ෂියට ගන්න දේ හැටියට මේ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ඒ තර්කානුකූල ඉදිරිපත් කරන්නේ. ඒ කාණාපාන වශයෙන් හෝ පිම්බීම හැකිලිම වශයෙන් කෙනෙකුට අත්විඳ ගන්න පුළුවන්. ඉතින් භාවනාවේදී එහෙම නැත්නම් විශේෂයෙන්ම සති සමාධි දෙක වැඩිීමේදී යෝගාවචරයේකට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ තමන් ਸਰවචනාංශිකේ යෝජනාවක් හැටියට ඉදිරිපත් කරගන්න මේ වායෝ පොට්ටබ්බ ධාතුව අනිකුත් රූප නාම ධර්ම වලින් වෙන් කරලා ඒක විතරක් ඒ පරිේශණයට ලක් කර ගැනීමේදී අනික් දේවල් ඉවත් කිරීම සහ මේක ළඟා කර ගැනීම කියන එක සම්පූර්ණ ප්‍රයත්නයකින් ප්‍රතිපදාවකින්ම කළ යුතුයි. එනිසා භාවනා කිරීමේදී කර්මස්ථානයක් කියන වචනේ සම්බන්ධ වෙනවා. අරමුණ කියන වචනේ සම්බන්ධ වෙනවා. ආලම්බණය කියන්නේ එල්ලෙන්න ගන්න වැල. රජ්‍ය එල්ලෙන්න ගන්න ආලම්බණය. ආන්නේ ආලම්බණය ගත්තට පස්සේ ඒ යෝගාවචරයට ඉස්සරාම සිද්ධ වෙන මේ අනෙකුත් බාධක ධර්ම අයින් කරලා මේ මූල කර්මස්ථානේ මතු කරන්නට මතු කරගෙන ඉදිරියට යන්න යනකොට ඒ හරහා සමත විපස්සනා දෙකටම ඉඩ තියෙනවා. නමුත් සතිය සමාකාරෝ දෙකේදීම උදව් කරනවා. එතකොට මේ සතියේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ගැඹුරෙන් කියවන ලක්ෂණයක් තමයි මේ න උපට්ඨාසි කියන එක. Taman දකින්නදී, Taman අහනදී, Taman විඳිනදී මායින් කරන්නේ ඒ දේ මම මාගේ කියාගන්නේ. එහෙම නැත්නම් ස්ථාවරයක් ගන්නෙ නෑ. මේක වෙනස් වෙන සුළුයි. දැන් මං ස්ථාවරයක් ගත්තොත් ඊගා චිත්තක්ෂණේ මම මේ ගත්තේ ස්ථාවරය නිසා වෙනසකට ලක් වෙනවා වෙහෙසකට පත් වෙන නිසා නිතර වෙනස් වෙන නිසා ස්ථාවරයකට ගන්න නැතුව මම කියාගන්නේ නැතුව මගේ කියාගන්නේ නැතුව ඒක දිහා මේ බලා සිටින ගතිය ඒ කියන්නේ සතියේ තියෙන මේ අරමුණන් කෙරේ පූර්ණික මොනලින් තොරව බලන ගතිය චීනාශ්‍රව ගතියක් එනිසා උගෝ දෙනකොට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා වටහා ගන්නත් තමයි. සතියෙන් ඉදිරිපත් වෙන දේ මැනීමකින් කිරීමකින් තොරව හරි වැරද්දකින් තොරව එන හැටියට එන තාලෙට බලනකොටම එන දේ නම් හොඳටම හැටලක් කරගන්න වෙනවා. හොඳටම වෙන්කොල දැනගන්න වෙනවා. වෙනකල තව කෙනෙකුට කියන්න පුළුවන් තරමට සවිස්තරව බලන්න ඕනේ. නමුත් මේ දැකපු දේ නිසා තමන් ඉන්නේ දිබ්බ චක්කු ඥානයේද එහෙම නැත්නම් උද්‍යව්‍ය ඥානයේද එහෙම නැත්නම් ඉන්නේ සංඛාරූපේකාවේද මම දැන් කොතනද ඉන්නේ කියනකොටම සතිය කෙලසෙනවා ඒ සීනාස්රයන් වහන්සේ ළඟ තියෙන මේ පිවිතුරුකම නැති වෙනවා මාන්නයක් එනවා මාන්නය කියන්නේ කෙලෙසේ එනවා ඒ නිසා ඉනේ එනදී ඉනේන වෙලාවට කිසිම පූර්ව නිගමනයකින් තොරව බලන්න නම් ඒක විදියට බලනකොට රහත් වෙලා ඉන්න ඕන. රහත් නැති මනසකින් බලන බලන හැම දෙයකින්ම එක්ක තන්න ආස්වාදයක් ලබන්න බලාපොරොත්තු වෙනවා. එක්ක දෘෂ්ටි ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් මාන්න ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් යෝගාවචරය ඒක දැනගෙන ආනාපාන දකින්න එක හොඳයි නොදකින්න එකට වැඩිය. ආනාපාන දකින්න එක හොඳයි සද්දයක් අහනට වැඩිය. ආනාපාන දකින්න හොඳයි වේදනාවක් හිතවිල්ලක් එනවට වැඩිය කියලා ඒ යෝගාවචරය ඒකට බහිනකොටම ඇති ඒ මේ හිතේ තියෙන தত্ত্ব කවදාකවත් නරකක්වත් වැරද්දක්වත් අපරාධයක්වත් රාජවරත් මේ දඬුවමක් ලැබිය යුක්ක් විදිහට සලකන්නේ නැතුව මේක තමයි අපි මේ භාවනාවේදී ඉස්මතු කරගන්න හදාගන්නේ. ඒ සඳහා අපි අරමුණක් ගන්නවා. ආස්වාස් වාස්වාසේ ගන්නවා. පිම්බීම හැකිලිම ගන්නවා. ශක්මන් කරනකොට වම දකුණු වශයෙන් ගන්නවා. ඒ දෙක අපි ගත්තට තීන්දුව කෙරුවයි කියලා අනිකුත් පාදක නැති වෙන්නේ නැහැ. ඒ බාධක ආවයි කියලා හිත පශ්චාත්තාප කරන්න ඕ දුක් ගන්න තත්යක් නෙවෙයි තියෙන්නේ මේ වැඩකට අපි එල්ල වෙනකොට අනිත් දේවල් බාධා වෙනවා. ඒක කිසිසේත්ම පෞද්ගලික දෝෂයක් නැහැ. ඒ නිසා හොඳට ඒක තේරුම් අරගෙන භාවනා කරන්නමත් අඩු ගානේ භාවනා වාර කීපයක් කරන්න වෙනවා. එහෙම හරි තේරුමක් නැතුව භාවනා කරන බොහෝ දෙනා පශ්චාත්තාපයටපත් වෙනවා. අපිට අවශ්‍ය විදිහට අපේ අරමුණ ඉස්සරහින් තියන්න බෑ කියලා. ඒක කිසි දෝෂයක් නෑ. ඒ කාගවත් පෞද්ගලික දෝෂයක් නෙමෙයි. ඒක මේ කෙලෙසකුත් නෙමෙයි. රාජදඬුවම් ලබන්න ඕන අපරාධිකුත් නෙමෙයි. ඒක ඇත්තටම මේ බුද්ධිලට අයිති දෙයක්කුත් නෙමෙයි. මේක දිහා බලාගෙන කමක් නෑ. මට ලද ලද වෙලාවේ පුළුවන් පුළුවන් වෙලාවෙ මම ආශ්වාස ප්‍රශ්වාස දෙක දිහා බලනවා. නැත්නම් පිම්බීම හැකිලිම දිහා බලනවා. එතන මම දකුණු වශයෙන් බලනවා කියන්නේ අන කෙනා න උපට්ඨාස කියන මේ ගුණය වටහා ගත්තා නම් එහෙම නැත්නම් ඒකට අගේ ආඩම්බරයක් කරනවා නම් Tamante ඉදිරිපත් වෙච්ච සියල්ලම කමඨහං සුද්ධ කරන ප්‍රකාශ කළාට ඒ බාධා ඔක්කොම අතරමැද එක චිත්තක්ෂණයක හෝ එක වාරයකට ආස්වාද ප්‍රසවාසී මතුණා නම් තමන් තෝරගත් අරමුණ ඒක ගැන ඉස්සෙල්ලා කතා කරනවා. හරියිය ගැන. ඒක තේරිලා තමයි ඒකෙන් තමයි අපි පුළුවන් තරම් බලන්නේ බාධා තිබුණට ඒවා බාධා කරගන්න නැතුව යන්න නම් හැකි සංඥාවෙන් එහෙම නැත්නම් හැම දෙයකම තියෙන හරි පැත්ත සතුටු වීමට ඇති පැත්ත බලන ගතිය හරහා මේ අපන්නක ප්‍රතිපදාවට ආධාර කරන්න පුළුවන්. සාමිචි ප්‍රතිපන්න ගතියට ආධාර කරන්න පුළුවන්. අරණ ප්‍රතිපදාවට ආධාර කරන්න පුළුවන්. අරණ කියන්නේ නොගැටීම. රණ කියලා කියන්නේ ගැටුම්. මට ආනාපානෙමයි එන්න ඕනේ ශබ්ද බෑ වේදනාවක් බෑ හිතවිලි බෑ කියලා කරන ගැතුමක්. යෝගාචර දන්නවා ආනාපාන තමයි ඕන කරන්නේ ඒක තමයි givisකන දේ. නමුත් දැන් එන්නේ සද්දයක් නං වේදනාවක් නං හිතවිල්ලක් නං ඒක පිළිබඳව දැනගත්තට දැනගැනීමෙන් අවිරුද්ධ භාවයක් කරති කර ගන්න. දැන් සාමිජ ප්‍රතිපන්න ගතියක් ඇති වෙනවා. මේ වෙලාවේ තියෙන தත්ත්වෙ මෙච්චර ඒක දැනගන්න. නමුත් ඉඳලද ඕනම වෙලාවක තමන්ගේ මූල කර්මස්ථානේ පැමිණිච්චාම ඒකේ කෙරේ වැඩි සැලකිල්ලක් දක්වනවා. ඉතින් මේකෙදි තියෙනවා නිකන් බැලුව බැලමට චපල ගතියක්, බැලුව බැලමට වැඩිපුර සලකන ගතියක්. ඒ අතරමැදම මතු තමන් කරා පැමිණෙන සිද්ධියට කිසිම විදියකින් ප්‍රතික්‍රියා නොකරන ගතියක්. ඉතින් දාර්ශනික වශයෙන් බැලුවොත් මේ ප්‍රතිපක්ෂ ගුණ ධර්ම දෙකක් වඩාන. මේ එකක් වෙනව අපේක්ෂා වෙනවා. ආශාස් ප්‍රසවාසයේ නැවත නැවත එනකක් හොඳයි කියලා හිතෙනවා. නමුත් ඒක වෙනුවට සද්දයක් වේදනාවක් හිතවිල්ලක් ආවේ කියලා නොගැටෙන්නත් උත්සාහ කරනවා. මට ඒව නැතුව ආනපාන විතරක් ආවයි කියලා නම්බු කරන්න යන්නෙත් නැහැ. සතුට වෙන්න යන්නෙත් නැහැ. ඒක එහෙම නම් ඒක එහෙම තමයි. මෙන්න මේ විදිහට මේ විදිහ ආකල්පයක් න ะ යෝගාවචරය ඇතුළ තියෙන්නේ ඒ යෝගාවචර පුළුවන් පැයක් ඉඳගෙන ඉඳලා පැයක් වාඩි වෙලා ඉන්නවා එක චිත්තක්ෂණයක බාධාකින් තුරු ආශ්වාසයක් දැක්කා නැත්නම් ප්‍රශ්වාසයක් දැක්කා මේ මුළු ජීවිතේම ලැබපු සියල්ලටම වැඩි ඒ චිත්තක්ෂණේ වටිනවා නමුත් ඒ ජීවත් එහෙම හෝ මුළු පැයක් ඉඳලා එක ආශ්වාසයක් දැක්කත් මම මෙහෙම දැකපු කෙනෙක් කියලා ඒකට නම්බු කරන්න යන්නෙත් නැහැ මම මෙච්චර නාලා කියලා ඇවිල්ලා සිල් අරගෙන මේ ශිල්පිරිසක් මැදලා මට පුළුවන් උනේ එක ආස්වාද ප්‍රසවාසය බලන්න පුළුවන් උනේ කියලා පශ්චාත්තාපෙකුත් නැහැ. එව්ව මම කියාගන්න යන්නේ. එව්ව මගේ කියාගන්න යන්නේ. එව්ව එන එක ස්වභාවයි. ඒකට විරුද්ධ වෙන්න එපා. ඒ අවිරුද්ධ ප්‍රතිපදාවට තමයි අපන්නක ප්‍රතිපදාව කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒක බොහොම ගැඹුරු ධර්මතාවයක්. භාවනාවකදී වර්තමාන මොහොතේදී හිත අරමුණේ පැවැත්මට උදව් කරනවා විතරක් නෙවෙයි පෞල් ජීවිතයක් කරනකොට සභාවක් මෙහෙවනකොට සමිතියක ඉන්නකොට තමන්ගේ අදහස ක්‍රියාත්මක කරගන්නවා මිස කාටවත් විරුද්ධව නොවි කාගේ අදහස් වලට අවස්ථාව දීලා තමන් ඉදිරිපත් කරන්න හදන අදහස සභා ගෞරවයෙන් යුක්තව ඉදිරිපත් කිරීමේ හැකියාව මේ අවිරුද්ධ ප්‍රතිපදාව දන්න කෙනාට බොහෝම ලේසියෙන් පුළුවන්. ඒක හොඳම නිදර්ශනයක් කියනවා නම් මේ පොඩි උන් අම්මලා තාත්තලා කොච්චර දැනුව තිබුණා. අම්මලා තාත්තලා කොච්චර තරකටන්ස කොහොමදත් අම්මගේ සෙනෙහස ගන්න හැටි උදන්න. තාත්තගේ අවධානය ගන්න හැටි උදන්න. ඒ නිසා ඌට කියනවා පොඩි එකා උංගා කුරතලන්න මේක වසවත්තිය වගේ කියලා. වසවත්තියයි කියලා කියන්නේ සීළු දෙනා වශේ පවත්තන්න ඌට පුළුවන් කතා කරලා නෙමෙයි කරන්නේ. අයිතිවාසිකම් දාත පෙසල් ලීලා අසංකල්ලත් මේස් කරන්නේ ඌ. ඌ මොකද්ද ක්‍රමයකට විරුද්ධ වෙන්න මොනම දේක අම්මලා දාතලා ගහගත්තත් ඌ විරුද්ධ වෙන්නෙත් නෑ අම්මා තරහ වුණත් විරුද්ධ ඌ වෙලාවට ආවට පස්සේ කොක්ක දාන්න හැටි දන්නවා මේ අපි ඔක්කොම අවිරුද්ධ ප්‍රතිපදා ඉඳලා තමයි මේ විරුද්ධ ප්‍රතිපදාට අවිල්ලා ඉන්නේ දැන් අපන්නක ප්‍රතිපදා 100 100ක් පඳනගෙන ඉඳලා තමයි දැන් මේ දේවල් තෝරන්න ගිහිල්ලා අනවශ්‍ය හතුරු පීසක් ඇති කරගෙන අනවශ්‍ය ගැටුම් රාශියක් ඇති කරගෙන අනේ කවදද අපේ අපිට මේ ලෝකේ ඒ ගැටුම් නැත්නම්කට එන්න පුළුවන් වෙන්නේ කියන්නේ මේ පොඩි එකක් පුංචි පැටියා. ඌ යම්මල දාතල වශයෙන් පවත් අම්මල දාතනේ අහලගන් හතක ඉන්න ඕන කෙනෙක් වශයෙන් පවත්නවා. කතා නොකරන හින්දා. රණ්ඩු නොකරන හින්දා. ඒ නිසා මවුනෝණින් සලකලා ඌට සලකලා දෙන්න අම්ම මාස තුනක් නිවාඩු දාගෙන ගෙදර නතර වෙනවා. ලොකු උනාට පස්සේ කියන්න බෑ අම්මට මාස තුනක් නිවාඩු දාලා හිටපන් මගේ විවාහයට කියලා කවදාකවත් ඉන්නේ නැහැ. කවදාකවත් මොනම කෙනෙක්වත් ඉන්න නමුත් පොඩි එකා ආණ්ඩුවෙන් අවසර දීලා තිනවා මාස 3ක් අම්මට නිවාඩු දෙන්න. හයක් ඕන හයක් දෙනවා. ඒ තරමටම ඌ දන්නවා අවිරුද්ධ ප්‍රතිපදා. භාවනා කරනකොට හැකිතාක් දුරට ආධුනික මනසක් අවශ්‍යයි. දින දේවල් කොච්චර වුණත් හිතු දේ නොහිතු දේ කොච්චර වුණත් තමන්ට ලද එක චිත්තක්ෂණයක් හෝ එක ආස්වාද ප්‍රසආචයක් හෝ ආයකට සතුටුලා කටයුතු කරගන්න දන්නවනම් අනිත් පැත්තට ඉච්ච ශබ්ද වේදනා ඇති වලට වයි විරුද්ධ නොවි ප්‍රතික්‍රියා නොකර ඒක මම කියාගන්නේ නැතුව ඒක ਸਰුවචනාංශයේ අත්ත ගහලා විස්තර කරනවා උඹට හෙට එහෙමනම් ආස්වාසවත් ශබ්ද දෙකක් බලන්න පුළුවන් තුනක් පුළුවන් හතරක් පුළුවන් පහක් පුළුවන් වෙයි කියලා අන්න ඒ පැත්තෙන් අපිට පුළුවන් සීනාශ්‍රව නොවුනට සීනාශ්‍රවයන් වහන්සේලා විසින් නෝ උපට්ඨාසි කියන විදිහට එයින් Taman හිත වෙහෙස කරගන්නේ ස්ථාවරයක් ගන්න මම මට ආනාපානි කරන්න බෑ මට බිම්බි මෑකිලිම කරන්න බෑ මට මුණ කරන්න බෑ ආදි වශයෙන් කවදාකවත් ස්ථාවරයක් ගන්න මොකද ඊගා චිත්තක්ෂණය මොනවා වේද කියන්න බෑ වෙන විදියකට කියනවා නම් අපි මේ විපරිණාමය පිළිබඳව වෙනස් වීම පිළිබඳව පූර්ණ ඇදහිල්ලක් තියෙනවා නමුත් ඒ ඇදහිල්ල නිසා වර්තමාන මොහොතට අවදි භාවයේ වර්තමාන මොහොතට තියෙන එළඹ සිටීමේ කිසිම අඩුවක් නැහැ ඉතින් මෙන්න මේ දෙක ගලප ගැනීම තමයි ප්‍රශ්න තියෙන්නේ. වර්තමාන මොහොත 100ක් අදාහ ගන්න. අදාහන එක බලනවා. බැලුවට දන්නවා ඊගාව චිත්තක්ෂණ කොච්චර දැනගත්තද ඊට හාත්පසින් වෙනස්යක් එන්න පුළුවන්. ඒකෙදී නොසලී ඒකටත් අර වාගේම සාතර බවක් ඇති කරන්න පුළුවන් මේක කළ හැකි මනුස්ස මනසට මේක කළ හැකි කියන එකයි මේ ਸਰවචනංශේ තමන්නාංශයේ ජීවිත ආදර්ශයෙන් එහෙම නැත්නම් ධර්ම දේශනාවලින් මේ සංඝ පිටසක් ඇති කිරීමෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා මේ තමා ඥානාමි තමං අබ්බඤ්ඤා තං අබ්බඤ්ඤාසි තං තථාගතස්ස විදිතං කියන විදිහට ඒ චිත්තක්ෂණයේ පැමිණෙන ඕනම දෙයක් වේදනාවක් සද්දයක් හිතවිල්ලක් එහෙම නැත්නම් මූල කර්මස්ථාන. ඒ හැම දෙයක්ම දැන දැක ගන්න ගතිය චිත්තක්ෂණයට එළඹ සිටීමේදී යෝගාචරය දැනගන්න ඕනේ ආධුනික මනසකින් හැර කවදාකවත් ළඟා වෙන්න බෑ. නමුත් ඒ දැක ගන්න හැම දෙයක්ම මට පුළුවන් වුණා මට බැරි වුණා කියලා ඒ මතින් ස්ථාවරයක් ගන්න එපා. අද මට පරියන්කේ හරි ගියා හෙට හරියන්න ඕනේ කියලා. අද මට වැරදුනා හෙට වරදින්නම් පුළුවන්. විමනසත් එක්ක කොහොමඩක්වත් භවනා කරන්න බෑ. මේ මේ මේ අරමුණත් එක්ක මට කොහොමඩක්වත් කරන්න කිසිම අන්නේ වගේ ස්ථාවරයටපත් නොවීම චපලකමක් විදියට සාමාන්‍ය ලෝකෙ පෙන්වන්නට ਸਰුවචනාංශෙ මෙතෙන්දි පෙන්නනවා ਸਰුවචනාංශිකේ තියෙන සරුවිසාඥානයේ ගුණي වගේම ඒ වාගේම චීනාශ්‍රව ගුණයක් තියෙනවා ඒ මතින් ඒක මම මාගේ කියාගන්න ඇති. ඉතින් ඒක නිසා භාවනා කරගෙන යනකොට අපි හිතමු ආනාපාන සති භාවනා කරනවා කියලා මේ වාගේ තමයි වැටහෙනවා නම් ටික ටික ටික ටික හරි කමන්නේ අරමුණත් එක්ක ඉන්න පුළුවන් ගතිය එහෙම නැත්නම් වැඩි වේලාවක් අරමුණපත් ඉන්න පුළුවන් ගතිය මේ වෙලාවේදී අර අනිකුත් මතුවෙන කිසිම දෙයකට විරුද්ධ නොවි ඒවට පිළියම් කරන්න යන්නේ නැතුව తాවකාලික වශයෙන් කරගෙන කරගෙන යන්න පටන් අරගත්තොත් මේ ලැබෙන අවස්ථාවෙන් මේ ලැබෙන ප්‍රස්තාවෙන් වඩ වඩාත් ඒ ලැබලද අවස්ථාවේ තමන්ගේ අරමුණ වැඩි දියුණු කර ගැනීම බහුලීගත කර ගැනීම සඳහා ඒ මූල කර්මස්ථාන හොඳට ලං වෙලා බලලා ස්වභාව ලක්ෂණ බලලා මුලමදාක බලලා පුළුවන් තරම් සමීප වෙන්න කියන. ඔන්න ඕකෙදි තමයි මේ ගුරුකුල මත භාවනා ක්‍රම নানা ප්‍රකාර විදිහට වෙනස් වෙන්නේ. නැත්තම් මේ සතියේ තියෙන ගුණයක් තමයි කරදර තියෙන වෙලාවේ නැව උපදින්න යන්නේ. කුණාට වෙලාවේ නැව උපදින්නේ නැහැ. නැව නතර කරගන්න. නැව කුණාට මුහුද නිශ්චල වුණාට පස්සේ පදිනවා. අනිත් වගේ අරමුණ පේන්නේ නැත්තම් දැන් සද්දයක් දැන් වේදනාවක් කියලා දැනගන්න නතර වෙනවා. යම් වෙලාවක අරමුණ ආවනේ ඒ අරමුණත් එක්ක පුළුවන් තරම් සමීපව එළඹ කිට්ටුවෙන් නිරීක්ෂණය කරන්න යනකොට ක්‍රම සාවිදි අනන්තවත් තමයි පහළ වෙනවා. ඒ අරමුණත් එක්ක මූණට මූණ දාලා ඉන්න ස්වභාවය ප්‍රමාණ වශයෙන් වැඩි කරන්න. ඒ කියන්නේ මෙච්චර වෙලාවක් ඉන්න පුළුවන්. ඊගාම ගුණාත්මක වැඩි කිරීමක් වශයෙන් ඒ අරමුණේ ස්වභාව ලක්ෂණ මුලමදාග එහෙම නැත්නම් ධාතු ලක්ෂණ හැකිතාක් දුරට සමීප වෙන්න උත්සාහ කරන්න කියනවා ලද අවස්ථාව බලලා. වෙන විදිහට කියනවා අවස්ථාවාදීව. මේ සඳහා විශාල සද්ධාාවක් අවශ්‍යයි. විශාල අතනවරින ගතියක් අවශ්‍යයි. අන්නේ බලාන බලාන යනකොට අරමුණේ අපි හිතමු මේ ආශ්වාස කරන උණුසුම සීතල ප්‍රශ්වාස කරන උණුසුම වගේ මේකේ ධාතු ගුණ මතුවෙන්න පටන් ගත්තයි කියලා. නැත්තම් බලන්න ඉnde ඉnde ඉnde ආශ්වාසයේ ඉnde ඉnde කිටි වෙන්න පටන් ගන්නවායි කියලා. එහෙම නැත්තම් පණන් ගන්නකොට ආශ්වාසය ඉතාමත්ම සූක්ෂමව පටන් අරගෙන මැදදී හොඳට නාස්පුඩු පුරවාගෙන ගිහලා අන්තිමට ආය සූක්ෂම වෙලා ඉවර වෙනවා. ප්‍රසවාසෙත් ඒ වගේම රැල්ලක් එනවායි කියලා. අන්නේ ලැබෙන දැනුමක් එනවනේ Tamande. ඒක ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ අස්පනා පිට දකින දැනුම මෙන්න මේක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඊයෝගාචරය ඒක හෝ ස්ථාවරයකට ගත්තොත් ඒක හෝ මම මාගේ කියාගත්තොත් ඒ සඳහා දුකක් මිස සපක් නම් ලැබෙන්නේ. මොකදනේ හෙටත් අපේක්ෂා කරනවා. මං ඊයේ මෙහෙම දැක්කා හෙට. හොඳට මතක තියාගන්න එක සැරයක් දැකපු දේ මේ ලෝකේ කවදාකවත් දෙසරයක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තරම්ම වෙනස් වෙන ලෝකයක් තියෙන්නේ අනිත් දවසෙත් යෝගාචර ඒ වාගේම ආධුනිකෙක් වගේ ගියොත් ඒ ඊයේ ලැබප දැනුමින් පීඨාධාර අපේක්ෂා නොකර ඊයේ ලැබිච්ච දැනුමින් ස්ථාවරයක් නොගෙන එහෙමනම් යෝගාට හරියන්න තියෙන ඊට වැඩියි. නමුත් හුඟක් වෙනකොට වෙන ප්‍රශ්නේ තමයි දැන් මට ආශ්වාස ප්‍රශ්වාසයේ මූණට මූණ දාගෙන ඉන්න පුළුවන් ටික වෙලාවක්. එතකොට මට මේ විදිහට උණුසුම සිසිත පේනවා කියනකොට හිතන දැන් මම කීවෙනි ඥානෙද ඉන්නේ. මම ඉන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙද නැත්නම් පච්චේ පරිග්‍රහ ඥානෙද නැත්නම් සම්මස්සන ඥානෙද කියලා ඕන ඉතින් කල්පන්න හදනවා. ඉන්නේ ඔත ඕකේ තමයි ඔය ස්ථාවරය ගන්නවා කියන එක නැත්නම් තම හඳුන ගන්න හදනවා කියන එක අර ලැබිච්ච අර తాවකාලිකදී මම එක් හදාගන්න හදන ගතිය. හැබැයි මේක හොඳට මතක තියාගන්න. සරුවචන් මහන්සේ සඳහන් කළා තියෙනවා භාවනාදී යම් ඥානයක් ලැබුණොත් ඒක නොකිය ඉන්න බැරි ගතියක් තියෙනවා කියන. ඒකේ මනුස්ස හිතේ හැටි. ඒකේ ලොකු උද්දමනයක් ඇති උද්දීපනයක් ඇති වෙනවා කියන්න හිතනවා ගලපන්න හිතෙනවා. නමුත් ඒක එම මතු වෙච්ච පමණින් ඒ තමන්ගේ භාවනාවට බාධා කරගත යුතු නෑ. ඒකට අපන්නකෝ හිතියට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට අවිරුද්ධව හිතියට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද තමන් ඇත්තටම හිතත් මේ මට්ටමට ගියනම් ඒකෙයි. නමුත් ඒකටපත් උනොත් ඒක මම කියාගත්තොත් ඒක මගේ කියාගත්තොත් ඒක බොහෝ විට තණ්හාමාන දිට්ඨි පැත්තට නැත්නම් අනිද්දාශික නොලැබෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේම ඊයේ මට විනාඩි 5ක් 10ක් සතිය හිතවිලි නැතුව ඉන්න පුළුවන් නේ හෙටත් මට ඒකේ වෙන්න ඕනේ කියලා කිසිසේත් මොනම හේතුවකින්වත් එහෙම පූර්ව නිගමනයට එන්න බෑ. ඒ නිසා යෝගාවචරය අප්‍රතිහතව දිගට වැඩ කරන වැඩ කරන වැඩ කරන යනවනම් එnde එnde එnde එnde යෝගාවචරයගේ යෝග ජීවිතේ සාර්ථක වෙන්නේ මෙන්න මේ විදිහට අපන්නකව අවිරුද්ධව සාමීචි ප්‍රතිපන්නව ගැටුමක් ඇති කරගන්න නැතුව වාදයකට යන්නේ නැතුව මේ වෙච්ච දේ බාධාවක් කරගන්න නැතුව නැත්නම් ලැබෙන්න ලැබෙන ආයුධය අතකපා ගන්න පාවිච්චි කරන නැතුව ලැබෙන්න ලැබෙන මූලධර්මය ගැටුමක් ඇති කරගන්න නැති වෙන විදිහට ඒක yaadena විදිහට ඒක පාවිච්චි කරන්න ප්‍රයෝජනෙට ගන්න දැනගන්නවා කියන එක ආයුධ ලැබෙන ප්‍රමාණයත් එක්ක සාත්පසිප විරුද්ධ දෙයක් ඉතින් මේක සාමාන්‍ය එදිනදා ජීවිතයේ Tamange ජීවන රටාවට අවශ්‍ය අඩුම කණුව සකස් කරනකොටත් එච්චරයි. ජීවන රටාව හැටියට Tamange අඩුම කණුව සකස් කරනට ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරනවා නම් ඒ යෝගාවචරය තුළ කවදාකවත් ඒ වගේ සුඛෝභෝගීත්වයක් අදි අදි සුඛෝ මේ මේ පාරිභෝගිකත්වයකට යන්නේ නැතුව ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරන්න යන්න පුළුවන් ඒකෙයි මේකෙයි පුදුමාකාර දෘෂ්ටිමය වශයෙන් එහෙම නැත්නම් සංකප්ප වශයෙන් සමානකමක් තියෙනවා. ඉතින් අපිට යෝගාචර දැන්න වැරදි කරත් අදිසුකෝභෝගීත්‍ර කැමති නැත්නම් අත්කිරමතාන යෝගයට තද කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මනුස්සයා පටන් අර ගන්නකොට හැම වෙලාවෙම දැඩි වෙහෙස ගන්නවා අත්කිරමතාන යෝගය කරනවා. හමසුකල් කාණේ කරනවා කිසිම වෙහසක් ගන්න කැමති නැහැ. ඒ බව Taman දන්නවනම් මේ අපන්නක ප්‍රතිපදාව ඉන්නවනම් Taman ඒක දැනගෙන මේක තමයි මගේ ධම්ම ගතිය. ඒ චේතිත් මම මේ භාවනා දිගට කරගෙන කරගෙන යනවා කියනවනම් තමන්ට ඕනම වෙලාවක ඒ හඳුනා ගන්න ලද තමන්ගේ පෞද්ගලික දුර්ලකම් නැවත සලකා බලන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒක කවුරු දේව ආශිර්වාදකින් හෝ පෙරකල පිනකින් හෝ වෙනසු මන්ත්‍රයකින් ජපයකින් කරන්න පුළුවන් කියලා හිතනවනම් කවදාකවත් ප්‍රායෝගිකට නැහැ. ප්‍රායෝගික වෙන්න නම් සතිය වඩන්න වඩන්න වඩන්න අරමුණ ඉදිරියට යන්න යන්න යන්න තමයි ගොඩාක් විවිධ ප්‍රස්තාවල් ලැබෙනවා හැම ප්‍රස්තාවකදීම තමයි පරණ තමන් තිබුණේ රුචර්චකම් පෞෂත්ව ලක්ෂණ සියල්ලම නැවත සලකා බලමින් සතිය වැඩි වීම සඳහා සමාධිය වැඩි වීම සඳහා පාවිච්චි කරන්න මෙන්න උප ဋ ාසි කියන ඒ දෙයින් තමන් හඳුනා නොගන්න ගතිය ඒ කියන්නේ ආධුනික මනස ඉතාමත් වැදගත් යෝගාචරය දිනු කරන්න. මෙන්න මේ ආධුනික මනස විභාග පාස් කරනකොට ඒක බාධායි. හැම වෙලාවෙම ඒක තමයි ඉගෙනගත්ත දේ ඉගෙනගත්ත දේ මාන්නයට ගන්න ඕනේ. දැඩි අදිෂ්ඨාන සහිතව ඉදිරියට යන්න ඕනේ. ඒක මෙරක්‍යාවක දිනුවක් ලබන්න උසස් වීමක් ලබන්න අනිත් එක පාගගෙන යන්න ඕනේ. ඒකත් එක්ක බලනකොට මෙතනදී තියෙන ಗುಣ කොච්චර වැඩුණත් ඒ ගුණේ වසංගාගෙන ජීවත් වෙන මේ අපන්නක ප්‍රතිපදාවත් එක්ක යෝගාචර බුදුමාහාර දෙලොක් මැද හිර වෙනවා. ඒ මුල් කාලේ තැහෙන දුරට ඒක එනවා. ඒ ಗುಣ වසංගාගෙන ජීවත් වෙන්න හදන මේ පටිසෝදගාමි ක්‍රමයට එදිනදා ජීවිතයේ අනිත්‍යකන පරයාගෙන තරඟු තණ්ඩ කර තණ්ඩු කරගෙන දබර කරන ඉදිරියට යන්න හදන ගතියත් අතර යෝගාවචරයේ මනසේ ඕනි තරම් අවස්ථාවල් තියෙනවා නැවත නැවත සලකා බලමි මේ දෙකටම හැඩ ගැහිගෙන යන්න පුළුවන් ගතියක් හැඩ ගැහෙනකොට යෝග ජීවිතයේ පැත්තට දියුණුවක් ඇති වෙගෙන එනවනම් පැහැදිලිවම ඒකෙන් එදිනදා ජීවිතේ මන්ත්‍රමන්තාන්තර වලට ඇසුරු කරන අතරට ඉදුම් හිටුම් කැම්බීම අතරට ලොකු පණිවිඩයක් යන්න පටන් ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් කවදාකවත් වෙන්නේ නැහැ. බුදු ගුණ වැඩුවට වෙන්නේ නැහැ. ඒක තමයි හිත හිතා හිත හිතා නැවත නැවත සකස් කර ගන්නවා නම් එnde ende ende යෝගාවචරයට වෙන්නේ ඒ ගුණ වැඩුවට ආනපනත් එක වැඩි වෙලා ඉන්න පුළුවන් වුණාට ආනපන කොච්චර සියුම් කරගත්තත් ආනපනට වේදනා කරදර සද්ද නැතුව හිටියත් යෝගාචර කවදාකවත් මම දැන් මෙතෙන්ද ආවා මම දැන් මෙතන ඉස්තර වුණා කියලා මොනම විදිහකින්වත් මායින් කරන්නේ ඒ මායින් කරන ගතිය හුඟක් වෙලාවට ඉතනවා තව ඉදිරියට යන්න ධෛර්යයක් එහෙම නැත්නම් උනන්දුකාරකයක් වෙයි කියලා උනන්දුකාරකයක් වුණොත් අන්නමාන දිට්ටි වැඩෙන ඒකාන්තයෙන්ම තමයි මම මමයි මේක කරගත්තේ මගේ මේකයි කියන එක නෙවෙයි හැමදාම ආධුනික මනසකට යන්න පුළුවන් ගතිය ඒ චීනාසව භූමියේදී පුංචි ආරාධනාවක් තියෙනවා මෙන්න මේ ගුණය මේ ඇතුළත බබලන Taman හුවා දක්වන්නේ නැති ගුණය විශේෂයක් සතිචෛතසිකේ නිසා සතිචෛතසිකේ අඳුන ගන්න නම් ඒ යෝගාවචරය තුළ ඒ ශීනාසෝ භූමියටපත් වෙලා ඒව ගැන ප්‍රකාශ කරන මේ අදහස් වල න උපට්ඨාසි මම ඒක ඒක මායින් කරන්නේ නැහැ මම ඒකට ස්ථාවරයක් දෙන්නේ නැහැ ඒක මම මාගේ කියාගන්නේ නැහැ කියන ගතිය බොහෝම අමාරුවෙන් තමන්ගේ භවනා ජීවිතය ඇතුල් කරගන්න ඕනේ. ඉතින් ඒකට ඇතුළතින් ඔය සතිය ආදී චෛතසික ගොඩක් උදව් කරන අතර ඒ වගේ ಗುಣ වඩන ಗುಣ උතුමන් සමග ජීවත් වෙනකොටත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් යෝගාවචරයට ඒක ආචාර ධර්ම වශයෙන් කිට්ටු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තට මේ කාලකාරාම සූත්‍ර වගේ දෙකදී මේ ਸਰවචනාචි ඉදිරිපත් කරන මේ මම මේ සියල්ල දන්නවා මම විශේෂ ඥාණයෙන් දන්නවා මම මේවා මේ විනිවිදලා තියෙනවා නමුත් මම මේවාට ස්ථාවරයක් ගන්නෙ නැහැ කියන මේ ප්‍රකාශය ආධුනික යෝගාවචරය සඳහා දෙන උපදේශ පන්තියක් කියලා නම් හිතන්න අමාරුයි මොකද මේක බොහොම භාවනා කරලා උගාක් දැනුම ඇති කරගත්ත කෙනෙක් විසින් තේරුම් ගත යුතු දෙයක්. නමුත් මම මේ උත්සාහ කරන්නේ ඒ තරම් ශ්‍රේෂ්ඨ වූ ඒ ಗುಣ මේ සතිය වඩන හැම චිත්තක්ෂණයක යෝගාවචරය දැනගත්තත් නොදැනගත්තත් වෙනවා. නිසා අනිකෝ සීලම පිංකම් අතර අනිකුත් සියලුම දක්ෂකම් අතර යම් කිසි කෙනෙක් සතියට ඇබ්බැහි වෙනවනම් සතියට නැඹුරු වෙනවනම් සතියට ඇදිලා යනවනම් ඒ පුද්ගලයාට ගෙනාපු ජම්ම ගතියක් තියෙනවා ඒ ශීනාසවෙන් මහන්සලාගේ ගුණවලට යත්ින් ගැඹුරින් අගය කරන ගතියක් යම් කිසි කෙනෙක් සති ආදී ධර්ම වේණුවට සද්ධා, වීර්ය, සමාධි, ප්‍රඥා වගේ නිකන් අන්ධහර පාන චෛතසිකත් එක්ක යන්න හදනවනම් ඒකත් යා ගිකනාපම ජම්ම ගතිය. ඊසා සතියේ දාලා සතිපට්ඨානය කරනකොට තමයි අපිට තෝරගන්න පුළුවන් වෙන්නේ යම් කිසි කෙනෙක් මේ ක්ෂීණාශ්‍රව తত্ত্ব යටින් ගැඹුරෙන් අගේ කිරීමක් වෙනවද එහෙම නැත්නම් අන්ධහර පාන පැත්තට යන ගතිය තියෙනවද කියලා. ඒ වුණත් ඒ අන්ධහර පාන ගතියට හෝ ඔය සතියෙන් ඉන්න කට්ටිය නිග්‍රහ කරන්න යන්න නරකයි. මගේ චරිතය තිබුණ ප්‍රධානම දුර්ලභකම තමයි ඒ වගේ මේ බුද්ධ ධර්මෙත් කියාගෙන සත්‍ය අදහන් නැති කෙනෙක් ඉන්නවනම් මං කිව්වේ අබෞද්ධෙක් කියලා. ඒක මට තියෙන එක මං කරන වැරදි අර්ථකථනයක් කියලා. මොකද හැම කෙනාටම සතිය ගෝචර වෙන්නේ නැහැ. හැම දිනාටම සතිය ප්‍රිය වෙන්නේත් නැහැ. ඒ කියන්නේ අබෞද්ධ කියන එක නෙවෙයි ඒ ගෙනාවු තම තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට. නමුත් එකක් නම් පැහැදිලිවම කියත හැකි යම් කිසි කෙනෙකුට මේ සත්‍ය හඳුනලා දෙනකොටම සත්‍ය පිළිබඳ ගෞරවයක් සත්‍ය පිළිබඳව යාදන ගතියක් ආවනම් පැහැදිලිවම ඒ පුද්ගලයා මේ ක්ෂීනාශ්‍රවයන් වහන්සේලාගේ තියෙන මේ ක්ෂීනාශ්‍රව ගති වෙන කියන විදිහට කියනවා නම් ඒ අපන්නක ප්‍රතිපදා පිළිබඳ කොහෙදී හරි සංසාරේදී මීට ඉසලා කිට්ටු කරලා තියෙනවා. ඒකට සම්බන්ධ වෙලා තිනවා ඒකයි ඒ ආකර්ෂණය එන්නේ. ඉතින් ඒ විදිහට දිගට කරගෙන යනකොට යනකොට යනකොට තමයි ඒ කෙනාට අර චීනාසවෙන් වහන්සලාගේ තියෙන අනිකුත් සියලුම ගති මේ ඇති කරගත්ත විවරය හරහා කිට්ටු කරගෙන මේ සද්ධාවට පවා අලුත් අර්ථයක් දෙන්න පුළුවන්. වීර්යයට පවා අලුත් අර්ථයක් දෙන්න පුළුවන් සමාධියට අලුත් අර්ථයක් දෙන්න පුළුවන් ප්‍රඥාවට අලුත් අර්ථයක් දෙන්න පුළුවන් කොච්චරද කියනවනම් අන්තිමට සතිය විහිින්ම සතියට අලුත් අර්ථයක් දෙන්න සතියවත් ස්ථාවරයක නෑ. සතියවත් Tamanට ස්ථාවරයක් දෙන්නෙත් නෑ. ඒකත් විපරිණාමයටපත් වෙනවා. අනේ එතකොට තමයි මේ ක්ෂීණාශ්‍රව නැත්නම් තථාගත తත්වයේ එහෙව් බවට එහෙම නැත්නම් සම්පූර්ණ ස්වභාව සිද්ධි කේවල தත්වයකට යන්න පුළුවන්කම හම්බෙන නිසා ඒ தත්වයක් පිළිබඳව ලොකු අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නැති වුණත් සතිය වඩන චිත්තක්ෂණයක් පාසා ක්ෂණ සම්පත්‍ය පාක්ෂණයක් පාසා මතක තියාගෙන ඉන්න ඕනේ අපි ඒ සත්‍යපට්ඨාන මාර්ගය එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය එහෙම නැත්නම් මේ චීනාසෝ මාර්ගයට වැටෙන ඒ නිසා අපේ මුළු දවසේම භාවනා වැඩමුළුවේම එහෙම නැත්නම් පස්සේ අපි කරන ගත ගත කරන ජීවිතේදීම හැකිතාක් මේ යාන්තමට හඳුනාගත්ත මේ සතිය ප්‍රධානම අපේ පෙරගමන් කර බවට පත් කරගත්තොත් එකක් තමයි ක්‍රමී ක්‍රමීක වැඩෙනවා. දෙක ඒ සඳහා තියෙන බාධක අඩු වෙනවා විතරක් නෙමෙයි ජීවිතයේ තියෙන සංකීර්ණතා විවිධාකාර දැනුම නිසා අපි අතර තියෙන මේ පටලැවිල්ල විවිධාකාර භාවනා ක්‍රම නිසා අපි අතර තියෙන පටලැවිල්ල ලොකු ඍජු පෙතක් වඩපත් වෙනවා ඒක නිසා භාවනාව ගත කරන කෙනෙක් නැත්නම් මේ වගේ විශේෂ අපකප්ප වෙලා භාවනාවට ගත කරන කෙනෙක් ඒ සතිය ඉස්සර කර ගැනීමෙන් Tamanට මේ වක්‍ර මාර්ගය වෙනුවට ඍජු මාර්ගයක් පාදගත්ත වෙනවා. ඒ ඍජු මාර්ගයේ පාදගත් අය මේකතු වෙලා සතිය ඉස්සර කරන යන ගමනට යන්න පටන් අරගත්තොත් මේ අවුරුදු ගානකට ඉස්සලා දේශනා කරපු ධර්මවල පවා අද තෙක්ම පැවතිච්ච ඒකේ තියෙන සාරය ඒකේ තියෙන මේ හාර පද්ධතිය Tamand කිට්ටු කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි යොදාගත්ත කාලය සීමා වෙන නිසා අපි මෙතනින් ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙටටත් ඒ කාලකාරාම සූත්‍රය අනුව ඉදිරියට ਸਰවචනාංශයේ දේශනා කරන්නේ ශුන්්‍යත භූමිය ආදී දේවල් වලට ගමන් කිරීමෙන් අපි මේ පාදාගත්ත මේ පෙත සත්‍යපට්ඨාන මාර්ගයේ තවදුරටත් ඉදිරියට දියුණු පියුණු කරගන්න උත්සාහ කරමු. කෙසේ නමුත් මේ තා ඉදිරිපත් කරන ධර්ම කොටා සිළු දිනාට ආහාර වෙලා තමන් කරගෙන යන වැඩේ ධෛර්යයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව සතිය තව තවත් වඩා ගැනීමට හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා